හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරවණේ පවත්වන 217 වෙනි වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරය සඳහා සූදානම් වෙන්නේ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ සේනාසනයෙන් පිටතට වැඩම කළ සිටින නිසා ඉතින් අවස්ථාව කරගන්න වුණා මට මේ මේ වැඩසටහන කරන්න ටිකක් දවස් කීපයක්. ඉතින් මම හිතන්නේ අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා. තියනවද? <laughs> හොඳයි. හා. අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 17ක් තිබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මම දිගු කලක සිට භාවනානු යෝගීව සිටින අයෙක් වෙමි. මූල කර්මස්ථාන භාවනාවේදී සක්මන් භාවනාවෙන් ලත් දායකත්වයේ සමග හුස්ම ඉහළ පහළ ගැනීමේදී සංහිඳියාව වරහන් ඇතුලේ නොදැනී යාමක් දෙකිය හැකිය. මම පසුගිය වැඩසටහනකදී ඒ බව ඔබ වහන්සේට දන්වා සිටියෙමි. එහිදී ඔබ වහන්සේ දැන් ඌයේ විපස්සනාවට යා යුතු බවය. යනු මගේ හැඟීමය. මට එම පියවරෙන් ඉදිරියට යාම පිළිබඳව ගැටලුවක් ඇති බව පෙනී යයි. මා ගැන අනුකම්පාවෙන් ඒ සඳහා සුදුසු මඟ පෙන්වීමක් කරනු මැනවි. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය පිණිස මේ කරුණ උපයෝගී වේවා. හොඳයි. ඒකේ මොකක්ද තියෙන ගැටලුව කියලා ලියලා නැහැ. මම කැමති කාගේද ප්‍රශ්නේ කියලා දැනගන්න. ඔව්. හා මොකද උනේ? මම සමතභාව වෙනුවෙන් ලැබුව අත්දැකීම සංහිඳියාව. සහ uh-huh. ඉන්පස්සේ මං ඒ බව ලොකු ස්වාමීන් වහන්සේට දැන්නුවා. මා ඊළඟට යා යුතු මඟ කුමක්ද කියලා දැනගන්න. මොකද? මා ඊළඟට ගත යුතු පියවර කුමක්ද කියලා දැනගන්න. ඒ උනත් උන්වහන්සේ පැවසුවේ විපස්සනාවට යා යුතුය ගියා මිසක් ඊට වැඩි දෙයක් කිව්වේ නැද්ද? ලබා ගන්න බැරි වුණා. ඔව් ආනාපාන සතිය මුල් කරගෙනද සමතේ කළේ? එහෙමයි. සමතෙන් ආනාපාන සතියේ දැන් මෑණියන්ට තේරෙන විදිහට හුස්ම රැල්ල මොන විදිහටද හැසිරෙන්නේ? දැන් සමතේ කරගෙන යනකොට හුස්ම රැල්ල ඒ නොදැනී යන අවස්ථාවක් ඇති වෙනවා. කොච්චර වෙලාවක් යනවද මේ නොදැනී යන්න? ගාක් වෙලා ගත වෙන්නේ නැහැ. හ්ම්. පැය භාගයකදී විතර වගේ ලබා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. එතකොට නොදැනී ගියාම හිත විසිරව ගන්නෙ නැතුව හිත නින්දර වට ගන්නෙත් නැතුව ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන් මං එච්චර දුරටම ගියේ නැහැ. ඔව් නෑ ඒක තමයි. අපි මුකුත් නොකර හිතන්න දැන් ආනාපාන සතිය වඩන්න පටන් ගත්තා කියලා. ඒකේ දැන් ඔන්න හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. ටික ටික හුස්ම Tamanට තේරෙනවා. තේරෙනකොට හුස්ම රැල්ල සියුම් වෙලා ඔන්න නොදැනී යනවා. ගියාට පස්සේ වෙන්න පුළුවන් ඒක අකරතැබ්බයක් තමයි අපි නින්දර වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ප්‍රශ්නයක් මේක අපේ මේ සතිය දුර්වලයි කියලා අපි එක්ක වෙන අරමුණකට දාන්නත් පුළුවන්. ඔය වගේ විවිධාකාර වැරදි පැතිවල යන්න ඉඩ තියෙනවා. දැන් ඒතකොට මෑනියෝ මොකද්ද කළේ? සමහර විට විවිධ අරමුණු වලට යනවා. නිදිමත ගතියක් සමහර අවස්ථාවල ඇවිල්ලා තියෙනවා. ඔව්. මම එතනින් ඊට පස්සේ මට මේකට උපදෙස් නැතුව කරන්න බෑ කියලා නිකන් මෙහි ටිකක් අත්හරිය වුණා. හරි. කමන්නේ. දැන් අපි මෙහෙම කරන්න පුළුවන්. දැන් කියන්නේ ඔතන ඇත්තටම පැති දෙකකට යන්න පුළුවන්. ආනාපාන සතියේදී ආනාපාන සතිය ඔස්සේම යන්නත් පුළුවන්. ඉතින් ඒකයි ඔතෙන්දි තියෙන පොඩි සම්දිස්ථානයක්. එතෙන්ද තමන්ම තමයි පොඩි වෙලාවක් ඉඳලා යන්නේ කොයි අතටද කියලා පොඩ්ඩක් තමන් බලන්න වෙනවා. එක පාටම ආනාපාන සතිය වඩ아가ගෙන ගිහිල්ලා හුස්ම රැල්ල සංසිඳුනහම එක පාටම අපි කයට දානවද කෙලින්ම ධාතු මනසිකාරයකට වගේ හරවනවද එහෙම නැත්නම් වේදනාන පසනාවට වගේ යනවද එහෙම නැත්නම් ආනාපාන සතියෙම්ම යන්න මට පාර හැදිලා තියෙනවද කියන එක චුට්ටක් මේ අපි තමයි එතන පොඩ්ඩක් ඉඳලා බලන්න ඕනේ. ඒකයි මම ඇහුවේ එතන ඇත්තටම يعني එක එක යෝගීන්ට එක එක විදිහට තමයි සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම මට ඒතර ගැටලුවක් වගේ පේනවා මම ඒක යතරලා යා යුතු කියන එක ගැන. ඒක තමයි. ඒක يعني දැන් දැන් කොච්චර දවසක ඉඳන් ඔය මට්ටමේ ඉන්නවද? පහුණු කාලේ නම් මම වැඩි භාවනාවට යමුනේ නැහැ. දැන් බොහෝ කාලයක ඉඳලා මම මේ භාවනා යෝගියෝ ඉන්නකොට මට ඒ தත්ත්වය ඇති වුණා. ඔව්. ඒ කියන්නේ මාසයක් විතර මාසයක් විතර දැන් ওই தත්ත්වය තියෙනවද? එහෙමයි. එතකොට ඒ කාලේ කාලය ඇතුළතදී ඒ කියන්නේ හුස්ම රැල්ල සංසිඳනවා සංසිඳුණාට පස්සේ ඉන් එහාට යෑමක් නැහැ ඔහේ තියෙනවා. එහෙමද වෙන්නේ? එහෙමයි. හරි. ම්ම් මම එතනදී අතරමං වුණා වගේ වුණා. හා හා. එතකොට හුස්ම රැල්ල සංසිඳුණාට පස්සේ කයේ මොනවද දැනෙන්නේ? මං එච්චර දුක් ඒ වගේ. බැලුවද? හා දැන් එතන තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ හුස්ම රැල්ල සංසිඳුණාට පස්සේ බලන්න පොඩ්ඩක් කයේ මොනවද දැනෙන්නේ කියලා. අපිට දැන් කියන්නේ ආනාපාන සතියේ මෙතෙන්දී අපි ඒ කියන්නේ විපස්සනාවට උමනා කරන සමාධි මට්ටම හදලා දෙනවා. ඊට පස්සේ ඒක පාවිච්චි කරන්න තියෙන්නේ විපස්සනාවට. දැන් මේ හැදිච්ච සමාධිය, හැදිච්ච එකඟතාවය, හැදිච්ච සතිමත් භාවය පාවිච්චි කරලා අපි විපස්සනාවට හැරෙන්නයි තියෙන්නේ. ඒ නිසා චුට්ටක් දැන් අපි දුම ආනාපාන සතියෙන් ඕක සංසිඳෙන්න ඕන විනාඩි 20ක් විතර ගියා කියලා හිතන්නේ. ගියාට පස්සේ පොඩ්ඩක් අපි ඉන්නවා. ඒ විදිහටම ඉන්නවා. ඉන්න ගමන් බලන්න කයේ නිකන් මොනවද දැනට දැනෙන්නේ කියලා. ඒ ඒක තමන් මේ වර්තමාන වශයෙන් දැනෙන දෙයක් වෙන්න ඕනේ. ඒක මේ හිතින් හදාගත්ත දෙයක් නෙමෙයි. වර්තමාන වශයෙන්ම තමන්ට මේ ඇති සැටියෙම දැනෙන්න දෙයක්. හිතන්න දැන් දැන් වාඩ්ලා ඉන්නකොට දැන් මෑණියන්ගේ ධනහිස් දෙක වදිනවනේ බිම. ඒක මේ හිතින් හදපු එකක් නෙමෙයිනේ. ඒක ඇත්ත වශයෙන්ම තියෙන දෙයක්, දැනෙන දෙයක්. අන්න ඒ වගේ දැන් හොඳට හුස්ම රැල්ල සංසිඳලා තියෙනවා. සංසිඳලා තියේදී කයේ මොනවද දැනෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. බලනකොට හිතන්න කොහේ හරි නිකන් වේදනාවක් වෙන්න පුළුවන්. මෙහෙම නැත්නම් රළු ගතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු නිකන් නලියනවා වගේ ස්වභාවයක් වෙන්න පුළුවන්. නැත්නම් නිකන් කැසීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඕනම දෙයක් වළංගුයි. කිසි ප්‍රශ්නයක් නැහැ. මුළු කයේ ඕනම තැනකුත් වළංගුයි. ඉතින් පහසුයි හැබැයි පටන් ගන්න නිකන් වැදිලා තියෙන තැන් වලින්. ඒ කියන්නේ අපි තුමා අත් දෙක මෙහෙම තියන් ඉන්නවා. මෙතන තියෙනවනේ වදින තැනක් තියෙනවනේ. මේ වදින තැනට හිත යොදන්න එක එක අවස්ථාවක් මම මේ කියන්නේ. එහෙම නැත්නම් අපි තුමේ පාද දෙක එකට වදිනවා. එතන හිත යොදන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු මේ කොට්ටෙත් එක්ක කය ස්පර්ශ වෙනවා. එතෙන්ට යොදන්නත් පුළුවන්. මෑනියෝ තමයි ඒක තීරණය කරන්නේ කොතනටද කොතෙන්ට යදුවොත්ද වඩාම පහසු කියලා. අපිට අරමුණු කීපයක් තියෙනවා. දැන් හොඳට හිත එකඟ වෙලා නාසිකාග්‍රේ තියෙනවා. තියෙනකොට තමන් බලනවා මේ කය දිහා සමස්තයක් වශයෙන් දැන් මොනවද මට දැනෙන්නේ. දැන් දැනෙන කීපයක් දැන් තියෙනවා නම් ඒකෙන් එකක් තෝරගන්න. එක ප්‍රබලව දැනෙන තැනක් තෝරගන්න. තෝරගෙන අන්න එතනට නැවත නැවත හිත යොමු කරන්න. තේරෙනවද මම මේ කියන එක? එහෙමයි. නැවත නැවත දැන් හිතන්න ධන හිස්සේ යමක් දැනෙනවා කියලා. ඒ ධන හිස්සේ ඒ දැනෙන තැන නැවත නැවත හිතින් අරමුණු කරනවා. නැවත නැවත හිතින් අරමුණු කරන්න අරමුණු කරන්න අර මෙතන හැදිච්ච සමාධි ස්වභාවය ක්‍රමක්‍රමයෙන් ටික ටික ටික ටික ටික මෙතෙන්ට මාරු වෙනවා. එතකන් ඉතින් අපි මෙතන නැවත නැවත අරමුණු කරමින් ඉන්න ඕනේ. ඊට පස්සේ දැන් අපේ හිත එකඟ වෙලා තියෙන මේ අලුත් තැන ආනාපාන සතිය නෙමෙයි. එතකොට දැන් මේ අලුත් තැන තමයි අපේ නැන් මූල කර්මස්ථානයේ බවට පත් වෙන්නේ. අලුත් කර්මස්ථානයේ බවට පත් වෙන්නේ. එතන තමයි දැන් පාවිච්චි කළා ඊළඟට හැරෙන්න තියෙන්නේ. විපස්සනාවට හැරෙන්න තියෙන්නේ. ඉතින් විපස්සනාවට හැරෙන්න කියලා يعني තාම බෑ. يعني ටික ටික එතනට හිත ගන්න ඕනේ. එතන හිත සමාධිමත් වෙන්න ඕනේ. ඊළඟට එතන සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්න ඕනේ. ඉතින් ඕක දැන් පටන් ගන්න. ආනාපාන සතියෙන් හොඳට හිත එකඟ වෙනවා. එකඟ වුණාට පස්සේ කය දිහා බලනවා. කය දිහා බලලා මේ අරමුණු කීපයක් තියෙනවා නම් ඒකෙන් හොඳට ප්‍රබලව දැනෙන එක තැනක් තෝරගන්නවා. තෝරගෙන අන්න එතනට නැවත නැවත හිත නංවනවා. එතන හිත එකඟ වුණාට පස්සේ එතන ක්‍රියාකාරීත්වය හොඳට බලන්න. ඕක පටන් ගන්නකො පටන් අරගෙන අපි ඉස්සරහට කතා කරමු. කරලා මට ආයි කියන්න. තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව වාඩි වී මම දැන් මෙතනෙයි මෙනෙහි කරමින් සිටිමි. සිතිවිලි ගලාගෙන එයි. කම්පන චංචලද වරින් වර පවතී. බෙල්ල නිතරම වම් පැත්තට ඇලවෙමින් පවතී. සක්මන් භාවනාව සක්මනට ගොස් මම දැන් මෙතන යයි සිටින ඉරියව්ව බලා සක්මන ආරම්භමි. පොළොවේ තද ගතියද කකුලේ සියුම් ගතියද වැටහි. ඊයේ ස්වාමින් වහන්සේ උපදෙස් දුන් පරිදි නිදිමතට අවදි වීමට මහන්සි ගතිමි. නිදිමත දැනෙන විට ඇඟට පණ නැති ගතියද ඇස් දෙකේ බර ගතියද දැවිල්ලද හටගනි. කකුල් දෙක එකතැන කැරකෙන්නාක් මෙන් ඇවිදිමි. වරින් වර නිදිමත ආවත් එයට ඉඩ නොදී පැයක් පමණ භාවනා කළෙමි. එදිනෙදා කටයුතු වලදී බොහෝ සෙයින් සිහිය පවත්වමි. දාණයට යන විටද දාණය වළඳන විටද එහි 175ක පමණ සිහිය පවත්වමි. දාණයට යන විටද දාණය බෙදා ගන්නා විටද දාණය අතටගෙන එය ප්‍රත්‍යවේක්ෂා කර දාණය එකතු කරන විටද අනන විටද පිඩු කරන විටද කටට ගෙන යන විටද හපන විටද ගිලින විටද සියල්ල සිහියෙන් කරමි ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය සඳහාම මේ කුසල් හේතු වේවා ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා හොඳයි උත්සාහය හොඳයි දිගට කරගෙන යන්න දැන් ඒ කියන්නේ පැත්තට ඇලවීම හරිය මේ වෙනවයි කියලා තියෙනවා මට ඒක දැනගන්න පුළුවන්ද කාගෙද කියලා ඔව් මෑණියෝ ආ එන්න බලන්න බලන්න මට මතකයි ඊට කලින් ආවා කියලා නේ ඔව් එතකොට මොනවාද ඒ දවස්වල කරේ දැනෙන දේවල් ටික බලබලාද හිටියේ ඔව් දැන් මොකද වෙන්නේ දැන් දෙමනවත් මෙහෙම දැනෙන්නේ නැති දැන් තමයි තියෙන ශුන්්‍යතාව වගේ මොකද ශුන්්‍යතාව වගේ අර අරමුණු මොනවත් එහෙම දැනෙන්නේ නැහැ අර ඒවට කයට සිත දැම්මට පස්සේ චංචල ගති ඒව දැනෙනවා සිතිවිලි එනවා යනවා හරි. එහෙමයි. එතකොට ඕක කොච්චර කල් දැන් තියනවද? දැන් කල් ඉතලා මම භාවනා කරනවා. ඔව්. ඒ දිගටම වගේ තියෙනවා. දැන් බෙල්ල ඇලවෙන එක දැන් මේ පැත්තටම තමයි ඇලවෙනවා. ඒක දැනෙනවා. ඒක හැදුවට ඔඩුව විතරක්ද මුළු කයමද? මේ හරියක් වගේ. ඔය ඔය ඔය ගත්ත මාටම යනවද? ඕක අපහසුවක් නැද්ද? අපහසුවක් දැනෙන්නේ නැහැ. නෑ. ඒ කියන්නේ භවනාව කෙරීගෙන යනකොට පොඩ්ඩක් කොහොම ඇලවෙනවා. ඇලවෙනවා. එතකොට ඒ කියන්නේ දැන් ඔය දැනෙන දේවල් ගැන කියලා තියෙන්නේ. ඒ ඒ දේවල් දැනෙනකොට ඒවා දිහා බැලුවද? බලනවා සයන්හන්ස. කොච්චර කල් දිහා විතර බලනවද? දැන් සෑහෙන කාලයක් ඉඳලම බලනවා. හොඳයි. එතකොට මොකද තේරුනේ? දැන් සමහංගාවක් වෙලාවට මුලින් මුලින් අර මොනවත්ම නැති හිස්තැනම තමයි තිබුණේ. දැන් එහෙම නෑ. දැන් පරියංගදී වෙනතර හුඟක් නිදි ගතියම තමයි තිබුණේ. පරයන්කද නිදිගත් ගතිය. නිදිගතියම තිබුණා මොකොත් නොදැන ශූන්‍යතාවයම තමයි ගා කල්ම වගේ වුන්නේ. ඔව් නෑ නිදිගත් ගතිය කියන එකයි ශූන්‍යතාවයයි නම් දෙකක්. මේ මොනවත්ම දැනෙන්නේ නෑ සයින්වංශ මේ නිකන් ඉන්නවද නැද්ද කියලා දැනෙන්නේ නැති එහෙම තමයි තිබුණේ. හොඳයි. එතකොට සක්මනේදී මොකද වෙන්නේ? සක්මන් භාවනා කරනවද? සක්මන් කර භාවනා කරනවා. ඒත් අරමුණක් මොනවද දැනෙන්නේ නැහැ. වේගෙන් අරමුණක් සක්මනේදී දැනෙන්නේ නැද්ද? දැනෙන්නේ නැහැ. එතකොට හිත කොහෙද තියෙන්නේ? හිත තියෙනවා කයේ තියෙනවා. ඒක කයේ තියෙනවා සක්මන කෙරෙනවා මේ කියන්නේ අර වම දකුණ එහෙම කියලා බෑ වේගෙ අඩු කරන්න ගියත් ගාක් වේගෙන් තමයි සක්මන කෙරෙන්නේ. ගාක් වේගෙන් ඉබේම සක්මන කරනවා. කරනවා. ඉබේම කරනවා. එතකොට ඒ සක්මන කරනකොට ඒ කියන්නේ S2 අරගෙනද කරන්නේ? S2 අරගෙන කරන්නේ. එතකොට රූප පේනවද? රූප පේනවා. ඒවට හිත යනවද? සමහරක් වෙලාවට යනවා. යනවා. යනවා. දැන් සද්ද ඇහෙනවා ඒවටත් හිත යනවද? සද්ද ඒවට යන්නේ නැහැ. මොනට මොන රූපයක් ආවොත් ඒක ඉතින් දකින්න කියලා දැනෙනවා. හොඳයි. තව ටිකක් මෙහෙම කරන්න. ඒ කියන්නේ දැන් අපිට කියන්නේ ටික ටික හිත වැඩෙන්න වැඩෙන්න කියන්නේ අරමුණු තිබුණත් අපි ගාව හිත තියෙන්න ඕනේ. එහෙමයි. ඒ නිසා ඒක තමයි අපි බලන්න ඕනේ දැන්. ටික ටික ඒ කියන්නේ විපස්සනාවක් අපි වඩනවා. විපස්සනාවක් වැඩෙන්න වැඩෙන්න ඒ කියන්නේ අපි අපි බලන අරමුණේ යම්කිසි ත්‍රිලක්ෂණයක් වැටහිලා ටික ටික ඒ අරමුණ අයින් වෙලා ඊට පස්සේ අපිත් එක්ක හැබැයි අපිත් එක්ක කිව්වට දැන් කයෙත් කොහෙවත් අරමුණු නොකර එළියෙත් අරමුණක් නොකර ඉතින් මේ මට්ටමක් එනවා නම් ඉතින් වඩා හොඳයි ඉතින් ඔකට පැටලෙන්නත් පුළුවන් හැබැයි. ඒ කියන්නේ අපිට නිකන් නිදිමත වෙලා වගේ ගතියක් ගිහිල්ලා අපි මේක හිතාගත්තොත් ආ මේක තමයි ඉහළම මට්ටමක් කියලා. එතනත් අපි නිකන් මුලා වීමක් වෙන්නේ. ඉතින් තමන්ම සෑහෙන්න නිකන් පරීක්ෂා කරලා බලන්න ඕනේ. හැමතිස්සෙම පරීක්ෂා කරලා බලන්න ඕනේ මේක මේ ඇත්ත වශයෙන්ම මම මේ අරමුණ හොඳට දැකලා අරමුණේ නිබිදාවක් පහළ වෙලා අරමුණෙන් හිත අයින් වීමක්ද? එහෙම නැත්නම් මට මේ නිින්ද ගිහිල්ලාද? මට මේ නිකන් හිත මුලා වෙලාද? නැත්නම් හිත නිකන් මලානික වෙලාද? දැන් මලානික මුණාමත් මොකක්වත් නොකර නිකන් ඔහෙ ඉන්නවා නිකන් ඔතෑණි වෙලා වගේ කම්මැලි ගතියකින්. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මෙතන තියෙන්නේ පුදුම අවදිමත් භාවය. අවදිමත් බවක් සහිතයි හැබැයි ඒත් කොහෙවත් යන්නේ නැහැ. කොහෙවත් අරමුණු වෙන්නේ ඒ මට්ටම තියෙනවා නම් හොඳයි. ඉතින් එහෙනම් පොඩ්ඩක් තමන් පරීක්ෂා කරලා බලන්න. තව ටිකට කරගෙන යන්න. දැන් ඒ කියන්නේ හොඳ හැබැයි ඔයගේ ප්‍රඥා පැත්තක් අවදි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඕක නිකං කියන්නේ විපස්සනා කරද්දී ඒ කියන්නේ හිතන්න කොහේ හරි අරමුණක් අරමු ගත්තා කියලා හිතමු වේදනාවක් කියලා. ඒ වේදනාව තුල වේදනාව හොඳට බලන්න බලන්න අපේ තුල ප්‍රඥාවක් වැඩෙන්න ඕන. සති සම්බොජ්ජංගයක් වැඩෙන්න ඕන. ධම්මවිචේ වැඩෙන්න ඕන. ඒ වැඩෙන විදිහට අපි කරන්න ඕන. ඒක තමයි ඉතින් අපිට උතන පොඩ්ඩක් ඉතින් අපි දැනුවත් එක කරනවා නම් හොඳයි. එහෙම නැතුව අපි නිකන් ඔහේ අපිට කැමති දෙයක් කියෝ කියෝ ඉන්නවා නැත්නම් හිත හිතා ඉන්නවා මේකත් ඔහේ දැනෙනවා. එහෙමනම් ඉතින් මේක වැඩෙන්නේ නැහැ. වැඩෙන පැත්ත දැනගෙන ඕනේ කරන්න. එහෙනම් තව ටිකක් ඒ කියන්නේ දැනෙන දේවල් ටිකක් බලලා මොනවාද දැනුනේ? දැනීම හරහා Tamanට තේරුනේ මොකද්ද? අවබෝධ වුනේ මොකද්ද? කාලයක් යනකොට Tamanට මොකද්ද දැන් කලින් අවුරුදු අපි තුමු මෑණි දැන් භාවනා කරන පටන් අර අවුරුදු 5ක් කියලා. අවුරුදු 5කට කලින් හිටියේ කොහොමද? තිබුණ ආකල්ප මොනවද? දැන් තියෙන ආකල්ප මොනවද? මොන වගේද දැන් හිත හැසිරෙන්නේ? ඒවා Taman පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න ඕනේ. Tamanට තේරෙනවා නම් අන්න මේ කාලෙදි මං හිටියේ මෙහෙමයි. දැන් නම් මගේ හිත මෙහෙමයි. මේ භාවනා හරහා යම් පරිවර්තනයක් වෙලා තියෙනවා කියලා Tamanට තේරෙනවා නම් අන්න ඉදිරි ගමනක් තියෙනවා. තමම තමයි බලන්න තියෙන්නේ. මේ දැන් සයන්වංශ මට මුලට වැඩිය ආපස්සට ගිහින් වගේ තමයි මේ දැනෙන්නේ. ඉස්සෙල්ලා හොඳට භාවනා කරනකොට හොඳටම අර ශූන්‍යතාවය කියන තැන හුඟ වෙලා පැය දෙකේ තුනේ වගේ කය මොකවත් නොදැනීම එහෙම ඒ විදියට ඉඳලා ඊට පස්සේ එක එක වෙන වෙන අරමුණු ධාතු මනස්කාරය වගේ දිගටම භාවනා කරගෙන ගියා. දැන් ඊට පස්සේ අර වරින් වර ගෙදර යනවා එක එක මධ්‍යස්ථාන වලට යන එකෙන් මට දැන් භාවනාව නිකන් ඇනිච්ච වගේ. <laughs> ඒ කියන්නේ දැන් ඒ කියන්නේ හිත කොහෙද දැන් තියෙන්නේ? හිත හිත හිතේනේ තවන් තියෙන කොහේ ගියත් ප්‍රශ්නයක් නැහැ. කොහේ ගියත් තමන්ගේ හිත තියෙනවානේ. හිත කොහොමද වැඩෙන්නේ කියලා බලන්නයි තියෙන්නේ. හිත ටික ටික හිතේ තමන්ට තේරෙනවා නම් අකුසල අඩුවීමක් නැත්තම් රාග දේශ මොහොල අඩුවීමක් තියෙනවා නම් ඉස්සෙල්ලා තරම් ගැටෙන්න යන්නේ නැත්තම් ඉස්සෙල්ලා තරම් පයින්න යන්නේ නැත්තම් ඒ ගතිය කොහේ ගියත් වැඩෙනවා නම් ඉතින් වර්ධනයක් තියෙනවා මෙහෙම එන්න ඕනේ කියනව නෙමෙයි කොහේ ගියත් ඒ ස්වභාවයක් වැඩෙනවා නම් අතන යමක් යමක් කෙරෙනවා. හුඟක් වෙලාට අඩුයි රාග දේශ මොහ හුඟක් අඩුයි දැන් කරගෙන යනවා. හොඳ තව ටිකක් කරලා මට කියන්නකෝ. හරි. අති පූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පාද පොළවට තබන අයුරු දකුණ හා වම් පාය දෙස සතිමත් වෙමින් බැලීමයි මම කරන්නේ මුලින්ම හිත අරමුණට තැම්පත් වීමටත් පෙර එහා මෙහා ඇවිදින වෙනත් අයෙක් දෙස බලන අයුරින් මගේ ඇවිදීමට සතිමත් වෙමි. ඉන්පසු දකුණු පාය වම් පාය මාරුවෙන් මාරුවට සමවන්න මාරුවෙන් මාරුවට පොළවට වරහන් තුල ලනුපැදුරට තද වෙන දෙස සතිමත් වෙමි. කිසිම අපහසුවකින් තොරව විශේෂ අවධානයකින් පාද ස්පර්ශයේදී දැනෙන පතුල තදවන ස්ථාන එක් එක් පියවරක් අනෙකට කිසිදු ආකාරයකින් සම්පූර්ණ සමානකමක් නැති බව වැටහි. ලනුපැදුරේ රටාවේ ඇති ගැඹුරු තැන් උස්තැන් මත පතුල තෙරපෙන විට දැනෙන ඊතා තෙරපිට තෙරපෙන විට දැනෙන වෙනස්කම් ඊතා ඕනෑකමින් බැලූ විට දැනෙනවා සමහර වේලාවට කකුල් ඔසවා තබන විට පැදුරේ ඇදී යන අයුරුද දකිමි බොහෝ විට ඇවිදීම සුව පහසුයි ඉඳ හිට තද කොසු කෑල්ලක් උල්ව ඇනෙන බව වැටහි. ඒවා මම කිසිදු බාධාාවක් නොකරයි. මෙසේ වාර හතර පහක් ධෛර්යයෙන් සිත පිට නොපනින පරිදි අලුත් කරුණු සොයමින් කළ හැකිය. සක්මන් කිරීම විනෝද ජනකය. පසුව හිතා බැලූ විට කෙලෙස් අලුතින් කෙලෙස් අලුතින් අවස්ථාවලදී ඇති ඒ ඒ අවස්ථාවලදී ඇති නොවුණු බව සතුටින් කිව හැකිය. පර්යංක භාවනාව අතක අමාරුවක් ගැන ලියූ යෝගියා මම වෙමි. දැන් පෙරමෙන් නැතිව මට හුස්ම ඉහළ පහළ වාර දෙකක් ඇති වූ ගමම්ම හිත පැන දුවන්නේ අධික වේදනා ගෙන දෙන බෙල්ල පිටුපස කොඳු ඇට අත කඳට සවිවන හන්දිය සහ අත යටින් පපු පෙදෙසටද ක්‍රමයෙන් උඩබාහුවේ සිට පිටියත්ල දෙසට දිව යන වේදනාව මෙනෙහි කිරීමයි. මෙනෙහි කරනවාට වඩා එදෙස දරුණු වේදනාව විඳිමින් බලා සිටීමයි. වේදනාවට ඉබේටම දහඩියත් කඳුළුත් ඉබේටම එනවා. මෙහි පැමිණීමට දින 6කට කලින් බෙහෙත් ගත්තද ඒවායින් කිසිදු සුවයක් නැත. ත්‍රිවිධ රත්නය කෙරෙහි දැඩි විශ්වාසයකින් ඉවසීම දරා සිටීමයි මම කරන්නේ. ඊයේ වනතුරු හුස්ම වාර දෙකක් තුනක් ඔය අතර බැලුවමුත් අද නම් නිතරම අද නම් තනිකරම අධික වේදනාවක් පමණයි ඇත්තේ. හිතට කිසිම පීඩාවක් මට නැති අතර වේදනාවේ දරුණුකම වැඩිවන තරමට එය කිසිම තැනක නොදුවන බව සතුටින් ප්‍රකාශ කළ හැකිය. වේදනාවේ ඇති හොඳේ එපමණයි. කාමරයට වී හිටගෙන අතක් ඔසවාගෙන සතිමත්ව සිටින්නට උත්සාහ කළොත් කමක් නැද්දයි ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමැත්තෙමි. විශේෂයෙන් අපවැනි අයට මේ සඳහා සපයා දෙන ගුරුහරුකම් වලට ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදු වේවා. සුවයක් දීර්ඝායුෂක් පතමි. හරි. සමාවෙන්න ස්වාමීන් වහන්සේ තව කොටසක් එකතු කරලා තියෙනවා. කොඳු ඇට ළඟට ටිකක් එහායින් ඩ්‍රිල් එකකින් හාරනවා මෙන්ද උඩ බාහුවේ වේදනාව ඇදුම් කනවා මෙන්ද අතේ පහළ කොටසේ විදුලි සැරයක් අත්ල පිටට යන ආකාරයටත් දැනෙනවා. හොඳයි. වේදනාවම තමයි ඉතින් අරමුණලා තියෙන්නේ. මැගෙන්ගද? එහෙමද? ආ හැබැයි ගිය පාර එහෙම එද්දී ඔච්චර වේදනාවක් තිබුණාද? <laughs> අලුතෙන් ආයෙකද්ද? අ ඒ කියන්නේ මොන හරි ඒක තමයි මම හිතුවා නිකන් පොඩ්ඩක් ඉරියව්වේ ඉරියව්වේ වෙනසක් කරා නම් සමහරට හරියයි කියලා. මේ ඉරියව්වේ වෙනසක් කරලා හැම බැලුවද? කියන්නේ ඉඳගෙන ඉන්නේ නෑ මම කියන්නේ දැන් වේදනාව එනවනේ. එන වෙලාවේදී කියන්නේ ඕක දිගටම එනවනම් ඒ වෙනුවට දැන් අපි තුමු වාඩිලා ඉන්නේ ඉඳගෙන නම් පුටු පොළවේ මත ඉඳන් ඉඳගෙන ඉන්නේ අපිට නැගිටින්න පුළුවන්. නැගිටලා පුටුවට යන්න පුළුවන්. පුටුවේ මොකක් හරි ඒ කියන්නේ ඕන්ට වඩා නිකන් ඍජු ගතියක් තියෙනවා නේ චුට්ටක් ඇල කරගන්න පුළුවන්. ඒ වගේ පොඩ්ඩක් තමන්ට පහසු වෙන, කයට පහසු වෙන විදිහක් එහෙම බැලුවේ නැද්ද? එකම විදියයි තියෙන්නේ සවන්නස ඒ ડોක්ටර් කිව්වෙත් එහෙමයි මට රැයට නිදා ගන්නකොට තුනි කොටයක් තියලා උඩ බැලිය අතර නිදා ගන්න කියලා. එතකොට නම් පොඩ්ඩක්වත් වේදනාවක් නැහැ. නෑ. අහහ. එහෙම නිදාගෙන කරන්න පුළුවන් කියන්නේ නිදාන කියන්නේ නිින්ද ගිහින් නෙමෙයි ඇල වෙලා කරන්න පුළුවන් භාවනාවක් නෑ ඒක කරන්න පුළුවන් හැබැයි ඉතින් අර නිින්ද යන එක වළක්වන්න නිින්ද නිින්ද යන්නේ නැතුව හිටිය එක්සම් මම නිකන් මෛත්‍රී භාවනාව වගේ කරන ආනපාන සතිය බැරිව ඇති කියලා හිතන්නේ ඒ කියන්නේ ඔළුව ඒ කියන්නේ මුහුණ තියෙන්නේ උඩටද නැත්නම් කොට්ටෙත් තුලටද? මුහුණ මුහුණත් සීලිම දිහා බලන්න. ආ එහෙම නැතිනම් ප්‍රශ්නයක් නැහැ. ඒකදී ඒ කියන්නේ ආනාපාන සතිය නෙමෙයි එතෙන්ට කියන්නේ ගන්න පුළුවන් ඒ කියන්නේ අත්‍තරම මුලදී තමයි ආනාපාන සතියට හරියට ඉන්න ඕනේ. ඒ ඉරියව්ව හදා ගන්න ඕනේ. හදාගෙන සතිය වර්ධන වුණාට පස්සේ ඊට පස්සේ ගන්න පුළුවන් ඕන තැනකට. අනිත් එක ඒ කියන්නේ දැන් ආනාපාන සතිය දැන් කාලයක් තිස්සේ වඩනවා නම් ඒකෙන් හැදිච්ච සමාධිමත් භාවය තියෙනවා නම් ඊට පස්සේ ධාතු මනසිකාරයකට යන්න වේදනානුපස්සනාවකට යන්න කිසිම ඉරියව්වක ප්‍රශ්නයක් නැහැ. ඕනම ඉරියව්වකදී කරන්න පුළුවන්. මේක නම් ඉබේට මට තේරෙනවා නිකන් වේදනානුපස්සනාව වගේ කියලා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ හිත කොහේවත් දුවන්නේ නැහැ හැබැයි ඉතින් ඕක වේදනානුපස්සනාව වෙන්නේ හැබැයි අපි ඕක මම මගේ කරගන්නේ නැතුව ඒ ප්‍රබලව දැනෙන තැන හොඳට අරමුණු කරමින් ඒ වේදනාවේ හැම ස්වરૂපයක්ම බලන්න උත්සාහත් වෙනවා. තනිකර පරිශ්‍රණයක් තියෙනවා. දාඩිය වැක්කිරෙනවා සම්නස. එච්චරට අමාරුවෙන් වීර්ය කරලා බලනවා මම. ඒක ඩ්‍රිල් එකක් අරගෙන මේ විදිනවා වගේ දැනෙනවා ඒක තැනක. අනිත් තැන්වල හැබැයි දැන් අර පොඩ්ඩක් يعني ඕම්මම යන්නේ නැතුව අර ඉරියව්වටත් දාලා බලන්න. ඒ කියන්නේ අර يعني ඊටාම පහසු ඉරියව්වක් තෝරගෙන එතෙන්දිත් තමන්ගේ කයට දැනෙන පහසුව, කයට යම්කිසි වේදනාවක් එතෙන්ද දැනෙනවා නම් ඒ සියුම් වේදනාව ඒවත් අරමුණු කරලා බලන්න. සංඝස අද මම ඕක ලියලා දැම්මට පස්සේ එකක් මම කරා හිතන්නේ දානෙට එන්න කියන්න ඉස්සෙල්ලා හරි. පැයකුත් විනාඩි 5ක් විතර යන්න ඇති මම මරණත් කමන්නේ කියලා ජීවිත පූජාවෙන් කරා. හරි. එතකොට ඒ කියන්නේ ඒ ඉඳගෙනමද? මෙතනමයි. හරි. හරි. හරි. ඒත් වේදනාව ලාවක්. එතකොට මුලින් වේදනාව ආවා. හැබැයි මම මෙහෙම අත මෙහෙම උස්සගෙන මෙතන යටින් අත් දෙක පිට මෙහෙම අත පිට උඩ අත තියන්නේ නැතුව මේ වම් අතේ තියෙන ප්‍රශ්න. හරි හරි. මෙහෙම මෙහෙම අත තියාන මම භාවනා කරා. හරි. එතකොට භාවනා කරන්න පුළුවන් වුණා. හරි. වේදනාව තමයි දිගටම වගේ කරේ. හරි. සෑහෙන උහුලක් නැති එකක් තිබිලා ඊට පස්සේ ඒක නැති වෙලා ගිහිල්ලා අඩු වෙලා ගිහිල්ලා ඒක මේක සටහන් කරේ නැත්නම් ඊට පස්සේ ඒක සිද්ධිය තිබුණේ. මේ හුඟක් වෙලා මට මේ සන්තෝෂෙන් හිටියා ඒ පැය එකයි කාලක් විතර. හරි. ඒ කියන්නේ කොහොමත් හිතේ සමාධිමත් භාවයේ තියෙනකොට වේදනාව තීව්‍රව දැනෙනවා. ඒ කියන්නේ පුංචි වේදනාවක් වුණත් සමාධිමත් හිතින් ඕක ලොකු කරලා පෙන්නනවා. ඒකේ වැරද්දක් නැහැ. එහෙම එහෙම ඇති කියලා මට හිතුණා. ඔව් ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒක තමයි. ඔව් වැඩි වෙලා පේනවා. සමාධිමත් හිත මේ ඒ වෙලාවේ භාවනා කරද්දී මගේ හුස්මත් වාර සැරින් සැරේට දැනුණා. ඒකත් හොඳින් බලන්න පුළුවන් වුණා. ඒක සංසිඳිලත් ගියා. හරි. එතකොට එතකොට මෙතන අමාරු තිබුණ නෑ ඒ අවස්ථාවේදී. අග හරියට එනකොට අග පෑ කාල වගේ හරියේ මුගක් සනීපෙට හිටියා. හරි. අර විදිහම හැබැයි අත තියාගෙන හිටියේ වෙනස් කරලා බැලුවේ නැහැ. එහෙම කරන්න ඕනේ නැහැ. කියන්නේ ආනාපාන සතියේද මූල කර්මස්ථානයක් විසින් මුලින්ම පටන් ගන්නෙ. එහෙයි සාරස්. ඒකෙන් යන්න පුළුවන් උපරිම දුර යන්න. ඒ කියන්නේ ඒකෙන් පුළුවන් තමන් සංසිඳන මට්ටමකට එනවා නම් එතෙන්ට ගිහිල්ලා ඊළඟට කය දිහා බලනකොට පොඩි හරි වේදනාවක් තියෙනවා නම් එතෙන්ට දාන්න. මොකද ඒ කියන්නේ ආනාපාන සතියෙන් හැදෙන සංසිඳීමක් හොඳයි. වේදනාව දාඩිය දාලා එනවා අර ෆෑන් එක යට හිටියත් දාඩිය දානවා. ඇහෙන් චුට්ටක් අඳුලුත් වෙන තරම් හරිම වේදනාවයි. එහෙම වෙලාවටත් කමන්නේ බැලුවට ස්වාමීන් බලන්න පුළුවන් නම් ඒක වැරද්දක් නැහැ. හැබැයි එතන අර ගැටීමක් ඇති නොවන විදිහට නිකන් ඉවසීමම තමයි යන්නේ. මොකද මට ටිකක් කැමැත්තක් හිතෙනවා අර මට වෙන දෙයක් කෙරෙහි ඇදිලා යන්නේ. අතීතේට අනාගතේට වෙන තැන්වලට කොහෙවත් දීවේ නැහැ. මේකෙම රැඳී ඒ ඒකේ තියෙන ස්වභාවයන් පුළුවන් තරම් හැබැයි දැක ගන්නත් ඕනේ. ඒ කියන්නේ එතනම දැන් හිතන්න දැන් අපි නිකන් ඈතින්නම් බලද්දී අපිට මේකේ තියෙන විස්තර තේරෙන්නේ නැහනේ. අපි නිකන් අත දෙහා මෙහෙම බැලුවත් ඈතින්දගෙන අපිට තේරෙන්නේ මේක තනි එකක් වගේ. නමුත් අපි ටික ටික කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මේකේ තියෙනවා දැන් ඇඟිලි පහක් තියෙනවා කියලා ඔන්න පේන්න ගන්නවා. තව ටිකක් කිට්ටුන ඔන්න අතේ රේඛා තියෙනවා කියලාත් පේන්න ගන්නවා. ඊට පස්සේ මේ අතර හැම හිඩැසක් තියෙනවා නම් ඒවත් පේන්න ගන්නවා. අන්න ඒ වගේ අපි මේකට සමීප වෙලා බලන්න බලන්න තමයි මේකේ තියෙන ඔක්කොම විස්තර ටික දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ වේදනාව දිහාත් අපි පොඩ්ඩක් අල්ල ගන්න ඕනේ මේක කොහොමද බලන්නේ. කොහොම බැලුවොත්ද එක්කෝ හිතට يعني වැඩි විස්තර ප්‍රමාණයක් වැටහෙන්නේ අනිත් එක තමයි වෙහෙසකින් තොරව බලන්න පුළුවන් ක්‍රමයක්ත් තියෙනවාද? අපි ඕන්ට වඩා يعني තනින් තන ඒක දැනෙන්නේ දැන් මේ හරියින් අර ටිකක් වෙලා ඩ්‍රිල් කරලා ගිහිල්ලා ඒක අඩු වෙගෙන ගියාම ආයි වෙන තැනකින් තාම මොකක් හරි පටන් ගන්නවා. හරි. ඊට පස්සේ මෙහි කරන්ට් එකක් වැදෙනවා වගේ යනවා. හරි. ඒ වගේම තමයි කරන්න කමන්න. යන විදිය හොඳයි. ඒ කියන්නේ ටිකක් يعني දුක්ඛ ප්‍රතිපදාවක් තියෙන්නේ. අතිශයින් ඒ කියන්නේ ඔක අත්‍තරම මට කවදාවත් මෙච්චර නම් වේදනාවක් දැනුන්නේ. ඒ කියන්නේ මේ ඔය කවුද කටුකුරුන් සායනාස එහෙම කියනවා මේ يعني වේදනාවට පස්සනාව කියන්නේ නිවන් දකින්න තියෙන ගැටි පාරක් හැබැයි දුර්ග මාර්ගයක්. දුර්ගුණක් කමන්නේ නිවන්. අනිකට දුර්ග මාර්ගයක් තියෙන. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් ඉවසීම තියනවා නම් ඕක ඔය හරහා යන්න පුළුවන්. හැබැයි යන විදිය හොඳයි. ඒ කියන්නේ දැනෙන දේවල් කියන්නේ අර කරන්ට් එකක් වදිනවා වගේ දැනෙනවා කියන්නේ ඉතින් එතන තියෙන අර ශනිකව ඇති වුණා ඊට පස්සේ නැති වුණා ගතියක්නේ පොඩ්ඩක් හරි දැනලා තියෙන්නේ. ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න. මේක කියන්නේ එකක් නිකන් පොඩි මේ ඉංගියක් වශයෙන් කියනවා නම් කියන්නේ වේදනාවක් කලින් තිබුණේ නැහැ. ඔන්න දැන් වේදනාවක් හටගත්තා. ඒ වේදනාවේ ඔන්න දැන් වෙනස් වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔන්න ඒක නැති වෙලා ගියා. ඊට පස්සේ ඔන්න ආයේ කලින් වේදනාවක් නොතිබිච්ච තැනක ඔන්න ආයි අලුතෙන් වේදනාවක් හට ගන්නවා. ඒ ඊට පස්සේ අන්නේ වේදනාවත් ඔන්න දැන් විපරිණාමයටපත් වෙනවා. වෙනස් වීමට ලක් වෙනවා. ඊට පස්සේ ඒකත් නොති සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. ආයි අසින් හුස්ම වාරත් මේ පස්සේ තැනේදී පස්සේ දැන් භාවනා කරපු අන්තිම වෙලාවේ හුස්ම වාරත් කීපයක් බලා ගන්න පුළුවන් වුණා නිස්කලංකව. ඒක ඒක නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් වේදනාවන පසනාවට ගියාට පස්සේ ආයිත් හුස්ම රැල්ලට එන්න අවශ්‍ය වෙන්නේ අපේ හිත විසිරීලා අපි නිකන් අසරණුනොත් විතරයි. ආයෙ මෙතනට යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ආයෙ ආනාපාන සතිය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙම හොඳට හිත ඉන්නවා නම් මේකේ විස්තර දකිනවා නම් ඒක කරන්න දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ මෙතනට යන්න අවශ්‍ය නැහැ. හොඳයි සර්. හොඳයි. හොඳයි. තේරුම්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව සම්බන්ධවයි. පර්යංක භාවනාවේදී ආනාපාන සති භාවනාව තුළ යම් කාල සීමාවක් වාසය කිරීමේදී මට මගේ ගොරෝසු කයෙන් මිදී සියුම් වූ ආශ්වාස ප්‍රශ්වාස කය කෙරෙහි සංවේදී වූ යෙමි ආශ්වාසයේ දැඩි සැපක්සේ එයට එල්ලා එයට එල්ලී අල්ලා ගන්නා අතර යම් නිමේෂයකදී ආශ්වාසයේම දුකක් වී ප්‍රශ්වාසයේ කරනු ලබයි අදුක්කම සුඛයක නැවත වාසය කරන මා නැවත සුඛය සොයයි. වෙහෙසයි. මේ ක්‍රියාදාමය තුල තිබෙන්නේ රාගයක්, ద్వේෂයක්, මෝහයක් නේද කියා මගේ මනසට වැටහි. ඒ බැවින් සෑම නිමේෂයකම අපව සසරට ඇද තබන බව මට වැටහුණි. ඒ නිසාම වෙන්න ඇති මගේ බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව යටතේ මුලින්ම ආනාපාන සති භාවනාව දේශනා කරන ලද්දේ ආනාපාන සති භාවනාව තුළ নিরතුරුවම යා යුතු මාර්ගය පැහැදිලි ලෙස අපට අනුකම්පා කර කියා දෙන ලෙස ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ආනාපාන සතිය නැති හුඟා දුර යන්න තියෙනවා. ඔක්කොම විස්තර කරන්න නම් අමාරුයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉතින් ආනාපාන සති සූත්‍රයේදී එහෙම සෑහෙන්න ගැඹුරු විග්‍රහයක් කරනවා. කියන්නේ මුල් කොටස් කියන්නේ පියවර 16කින් විස්තර කරනවා මුල් කොටස් 4ේදී කායानुපස්සනාව වැඩෙන හැටි ඊළඟ කොටස් 4ේදී වේදනානුපස්සනාව වැඩෙන හැටි ඊළඟ කොටස් 4ේදී චිත්තානුපස්සනාවක් වැඩෙන හැටි ඊළඟ කොටස් 4ේදී ධම්මානුපස්සනාවක් වැඩෙන හැටි ওই විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ ආනාපාන සතිය ඒ කර්මස්ථානයේ ඔස්සේම ඇතම් කෙනෙකුට මේකින් අදහස් වෙන්නේ සියලුම දෙනාට කියලා ඇතම් කෙනෙකුට ආනාපාන සතිය හරහාම සතර සතිපට්ඨානයම වඩා ගන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ එතනිනුත් නතර නොමි බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා කොහොමද මේ සතර සතිපට්ඨානයන් ප්‍රගුණ කිරීම හරහා බොජ්ජංග ධර්ම 7 වැඩෙන්නේ කියලා. ඒක හොඳින් ක්‍රමානුකූලව වර්ධනය කරාට පස්සේ හොඳට හිතේ ප්‍රඥාවක් හිතේ විමුක්ත ස්වභාවයක් වර්ධනය කරන්නේ කොහොමද කියලා පෙන්ලා දෙනවා. ඉතින් වගේ ලොකු විස්තරයක් ඉතින් ආනාපාන සතිය ගැන කරන්න පුළුවන්. මෙතෙන්දී يعني මේ අත්දැකීම් පැත්තේදී මෙතෙන්දී විතර කියන්න වෙන්නේ දැන් පෙනෙන ටික හොඳයි. يعني ආනාපාන සතියේ ඔය තියෙන අපිට ඕක දිහා බලාගෙන ඉන්නකොට අපිට යම් යම් ඔය වගේ වැටහිම් එන්න පුළුවන්. හැබැයි ඔය ඔස්සේ අපි ගොතන්න යන්න එපා. පුළුවන් තරම් හිතට විතර්ක සංසඳෙන්න දෙන්න. ඒ කියන්නේ අපිට ඕනම දෙයක් දැක්කහම අපිටම කොලයක් වැටෙනවා දැක්කා. කොලයක් වැටෙනවා දැක්කහම අපිට අනිත්‍යයි නේද කියලා මොනවා මොනවාද දැන් මතක් වෙන්න පුළුවන්. අපි ඒක මත ආයි හිතලා ගන්නත් පුළුවන්. පොතේ දේවල් ඕකට එකතු කරන්නත් පුළුවන්. අන්න අර ස්වාමීන් වහන්සේගේ දේශනාවක මෙහෙම තිබුණා, පොතක මෙහෙම තිබුණා කියලා ඔන්න අපි ඕකට දැන් ආයි එකතු කරනවා. නමුත් ඔතන ඔතන වැඩෙන්නේ ආයි මේ වෙන පැත්තක් වැඩෙන්නේ. ඔතන දෙන්නේ ආයි චින්තාමය පැත්තකට වැඩෙන්නේ. විතර්ක පැත්තකට යන්නේ. නමුත් ආනාපාන සතියෙන් ඊට වඩා බොහොම ගැඹුරු සියුම් ධර්මයක් කරා අපිව අරගෙන යනවා. එතෙන්ට හැබැයි ගෙනියන්නේ බොහොම නිශ්ශබ්ද මනසකින්. ඒ නිසා තමන් පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න ආනාපාන සතිය වඩනකොට මේ වගේ දේවල් තේරෙවි. හැබැයි තේරුණාට පස්සේ ඒ ආපු සිතුවිල්ල අපිට යම් වැටහීමක් ආවා යම් කිසි සිතුවිල්ලක් මාර්ගයෙන් ආවට පස්සේ එහෙම ඒක තේරුම් අරගත්තා. ඒක එහෙම අත්හැරලා දැම්මා. අත්හැරලා බලලා ආයෙත් බොහොම නිශ්ශබ්ද මනසකින් ආයෙත් ආනාපානෙන් බලනවා. ඒ නිශ්ශබ්දතාවය, මනසේ තියෙන ඇතුලේ කතාව සමනය වෙච්ච ස්වභාවය ඊටාම වටිනවා ගැඹුරු ප්‍රඥාවක් අවදි කරගන්න. එහෙම නැත්නම් අපි අර ආපු පොඩි දෙයකින් ටිකක් දුර යනකොට ආපු පොඩි යම්කිසි ප්‍රඥාවක අපි නතර වෙලා ඒක ඔස්සේ අපි විතර්ක ගොතකතා, කතන්දර ගොතකතා ඉන්න ගියොත්, අපේ දැනුම ඔකට එකතු කරන්න ගියොත් අර යන්න තියෙන පාර ඇහිරෙනවා. ඒ නිසා එතන තමයි පොඩ්ඩක් ඔතන වැරදිලා තියෙන්නේ. යන විදිය හොඳයි. ආනාපාන සතිය වැඩෙන්න දෙන්න. හැබැයි හිත පුළුවන් තරම් නිශ්ශබ්ද කර කර යන්න. විතර්ක සංසිඳවමින් යන්න. එතකොට ඔකේ ගැඹුරකට යන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මා භාවනාවට වාඩි වී විනාඩි 5ක් 10ක් පමණ ගතවන විට දන හිසෙහි සිහින් වේදනාවක් දැනුනි. එය සිතින් දකිමින් සිටිනා විට සිහිනියට අඩු වැඩි වන ස්වභාවයක් දැනී නැති වී ගියා. පාදවල ඇඟිලිවල සිට ඉහළට දන හිසෙන් පහළ කොටසෙහි සිහින් වේදනාවක් දැනුණා. පසුව තදවන ගතියක් සහ බර ගතියක් වරහන් තුල හිරවීමක් දැනුණා. එය සිතින් දකිමින් දිගටම භාවනාවේ යෙදුණා. මීට පෙරද මා මෙම අවස්ථාවට මුහුණ දී තිබේ. දෙපා තදින් වෙලා ගැටගසා ඇති බවක්ද දැනි. පැය ගත වූ පසු සිහින් සීතලක් දැනි තද වූ ගතිය ලිහිල් වී යයි. සමහර අවස්ථාවලදී මා භාවනාවට වාඩි වී විනාඩි 5ක් 10ක් අතර සිතත් ගතත් හොඳින් තැම්පත් වේ. කිසිම අපහසුාවක් හෝ වේදනාවක් නොදැනි එවිට මා හිසේ සිට පාදාන්තය දක්වා මනසින් දකිමි පැයම මෙසේ ගත කළ හැකිය භාවනාවේදී මාහට දැනෙනුයේ මා එම ඉරියව්වේ හොඳ සිහියෙන් සිටින බවයි නමුත් භාවනාව අවසන් වූවාට පසු මා සිහියෙන් සිටිනා බවද අඩනින්දේ සිටියාදැයි සැකයක් මතුවේ මෙම ගැටලු දෙකට ඔබ වහන්සේගෙන් නිසි උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවය සහ මේ බුද්ධ ශාසනයේදීම නිවන් අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. එසේම වේවා. මේ හැබැයි නිින්ද ගිය බවක් නම් තේරෙන්නේ නැහැ. වේදනාවේ යම් යම් සියුම් ස්වභාවයන් දැකගෙන තියෙනවා. අර කලින් කෙනෙකුට කිව්වා වගේ වේදනාවේ තියෙන ඒ සියුම් ස්වභාවයන් දැක ගැනීම සඳහා උත්සාහත් වෙන්න. ඒ කියන්නේ වේදනාවේ විවිධ ස්වරූපයන් තියෙන්න පුළුවන්. ඒ හැම පැත්තක්ම දැක ගන්න දැක ගන්න අපි තුල ලොකු ප්‍රඥාවක් වැඩෙනවා. හොඳට ඒ කියන්නේ හිත සියුම් කළා සතිය තියුණු කළා බලන්න බලන්න අපේ හිතේ ප්‍රඥාව දියුණු සති සම්පජඤ්ඤය බවට පත් වෙනවා. තියෙන සතිය සම්පජඤ්ඤයත් එක්ක එකතු වෙන්න ගන්නවා. ප්‍රඥාව වැඩෙන්න ගන්නවා. ඒ නිසා වේදනාවක් එනකොට අපි ඒක අර මේ භාවනාව සඳහා වුණ අමුද්‍රව්‍ය ලැබුණා නැත්නම් සම්පතක් ලැබුණා කියන ආකල්පයකින් අපි ඒ දිහා බලනවා නම් අන්න ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වේදනාව කරදරයක් කරගත්තොත් මේකේ ප්‍රයෝජනය ගන්න බෑ. ඒ නිසා ඔය කියන්නේ එතම් සූත්‍රවල එහෙම කියනවා සුඛං වේදනං වේදියති සා අනිච්ඡාති පජානාති. දැන් මේ වේදනාවන් හටගන්නවා. මේක මේ නැති වෙලා යන ආකාරය නැවත නැවත දකින්න දකින්න අන්න මේකේ තියෙන අනිත්‍ය ස්වභාවයත් ඒක ඇතුලේ ගැඹුරු ප්‍රඥාවක් වශයෙන් අවබෝධ වෙන්නේ, වැටහෙන්නේ. ඒ නිසා මේක මේ අනිත්‍යයි අනිත්‍යයි කීම කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේක නැවත නැවත හටගන්නවා, නැවත නැවත එයා විසින්ම වෙනස් වෙනවා, එයා විසින්ම නැතිලා යනවා. මේක එකකටවත් අපිට පාලනයක් නැහැ. මේ ස්වභාවය නැවත නැවත දකින්න දකින්න එතන තමයි අපිට යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙන්නේ. අපිට තුල යම් නිවැරදි අවබෝධයක් ඇති වෙන්නේ. මේ වේදනාවේ ස්වභාවය මොකද්ද? මෙතෙක් කල මම වේදනාව මගේ වේදනාව කියලා තමයි හිතන් හිටියේ. නමුත් දැන් මේ වේදනාව මට ඕනලාවට නෙමෙයි හටගන්නේ. මට ඕනලා විදිහට නෙමෙයි මේක හැසිරෙන්නේ. මට ඕනලා විදිහට නෙමෙයි ආය යන්නෙත්. ඉතින් ඊට ඊළඟට ආයෙත් තව තැනක පටන් ගන්නෙ මම බලාපොරොත්තු වෙච්ච තැන නෙමෙයි. එයාට කැමති තැනක. ඉතින් කොහොමද දැන් මේකට මම කියලා කියන්නේ? කොහොමද දැන් මේක මගේ කියලා කියන්නේ? ඉතින් මේක බලන්න බලන්න තමයි අර හිතේ ඒ ගැඹුරු වැටහීමක් එන්න ගන්නෙ. සමහරවිට අපිට ඒක තේරෙන්නෙත් නෑ. හැබැයි ඇතුළේදී ගැඹුරේ වැටහීමක් එනවා. ඒ නිසා පුළුවන් තරම් බොහොම නිශ්ශබ්ද මනසකින් බොහොම ඉවසීමෙන් ඕක නැවත නැවත කරගෙන යන්න ඒ ඒ තුලදී ඇතිවෙන යම් වැටහීමකදී තමයි ඕකෙන් හිත අයින් වෙන තත්වයකට එන්නේ. ඒතෙක් ඉතින් අපි මේක පුරවන්න ඕන. කියන්නේ අපි හිතන්න කලගෙඩියකට වතුර පිරෙන බින්දෝ බින්දෝ වතුර පිරෙනවා නම් අපිට මේක වෙන ක්‍රමයක් නැත්තම් මේක මේ ඉක්මන් කරන්න අපි ඉවසන්න තමයි තියෙන්නේ. ඒ කවදා හරි මේ බින්දෝ බින්දෝ බින්දෝ පිරලා පිරලා පිරලා උතරන යන වෙලාවක් එනවා. ඒත් එක්ක ඉතින් අපි ඉවසීමෙන් පොඩ්ඩක් ඒ කියන්නේ හිතම තේරුම් ගන්න ඕනේ. අපි ඉතින් පොත්වලින් ඕක අනන්ත වාරයක් කියවලා ඇතිනේ. බනට ඕන තරම් අහලා ඇති. වේදනාව අනිත්‍යය, මේක ඇතිලා නැතිලා යනවා කියන එක මේ කාටත් තේරෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ඒක නිකන් හුදු මතු පිට දැනුමක් පමණයි. නමුත් මෙතෙන්දී අපි කරන්නේ හිතටම මේක තේරුම් ගන්න ඉඩ දෙනවා. හිතටම ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් වෙන්න ඉඩ දෙනවා. එතෙක් ඉතින් අපි ඉවසීමෙන් යන්න වෙනවා. කරගෙන යන දිගට යන විදිය හොඳයි. තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිම පර්යංකයේ පට්ටල වී මම දැන් මෙතන සංඥාව වඩා ක්‍රමයෙන් ප්‍රකට වන හුස්ම දෙස සතිය යෙදවීමි. නාසිකාග්‍රයේ ගොරෝසුව දැනුණු හුස්ම දෙස ක්‍රමයෙන් බලා සිටීමේදී ඊය ටික වේලාවකින්ම සියුම් වී ගියේය. සියුම් වූ හුස්ම දෙස සතිය යොමු කරගෙන සිටියෙමි. බාහිර අරමුණු වලට සිත යන ගතිය අඩු වී ගියේය. ඒ මෙලෙස ටික වේලාවක් සිටින විට පස්සෙන් පිටට තල්ලු කරන්නාක් මෙන් ගැසීම් කීප සැරයක් සිදු වුනි. මුළු පර්යංකය පුරාවටම පස් සැරයක් විතර මෙම ගැසීම සිදු වුනි. ගැසීමට පසු නැවත මූල කර්මස්ථානයට පැමුණුණු විට හුස්ම රැල්ල ඒ ආකාරයටම සියුම් හා නොදැනෙන මට්ටමේම පැවතුණි. පර්යංකයට වාඩි වීමට පෙර ඇඟේ සහ කකුල් දෙකේම තරමක වේදනා සහගත බවක් තිබුණත් මේ අවස්ථාවට එන විට කයට හරිම සැහැල්ලු හා පහසු ගතියක් දැනී තිබුණි. මෙසේ පවතින කාලය තුල හුස්ම රැල්ල නොදෙනී යන අවස්ථා බොහෝ වාරයක් අත්විඳ අතර සිත පිට ගියත් එය નિરાයාසයෙන්ම මූල කර්මස්ථානයට ඇදී එන ස්වභාවයක් පැවතුණි. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංකයේ සතිය වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් අයද සිටිමි. ඔබ වහන්සේට නිර්වාණය බොහෝ දුර නොවේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. යන විදි හොඳයි. ඒ කියන්නේ මේ ආනාපාන සතිය වැඩෙන ස්වභාවය හොඳයි. දෙකට කරගෙන යන්න. කියන්නේ තව ටිකක් එහාට යන්න කියන්නේ වැඩෙන විදිහට මේ කියන්නේ ආයි අලුතෙන් මොකක්වත් මේකේ හදන්න දෙයක් නැහැ. දෙකට කරගෙන යන්න. බහුලීකృత කරන්න ඉස්සරහට කියන්නේ භාවනාව විසින්ම අරගෙන ආවි. පොඩ්ඩක් තව ඉස්සරහට කරගෙන යන්න. තෙරුවන් සරණයි. අතිපූජනීය වන්දනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආශ්වාස ප්‍රස්වාස නාසිකාග්‍රේ ගැටෙන ස්වභාවය පිළිබඳව සිත රඳවාගෙන ආරම්භයේදී භාවනාව සිදු කරගෙන ගියෙමි. මාහට නොදැනීම මූලික අරමුණෙන් පිටතට ගොස් ඇති බව වැටහුණි. අනාගත සිතුවිල්ලක් සැලසුම් කර සිටින බව දැකීමෙනි. මේ ආකාරයට සිතුවිලි ප්‍රපංච කරමින් සෑහෙන වේලාවක් ගතවත්ම සමාවන්න සෑහෙන වේලාවක් ගතවන්නට ඇති බව හැඟී ගියේ හවස් වරුවේ ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නට කමඨහන් පිරිසිදු කර ගැනීමේ ලිපියකුත් මනසින් මා සකස් කර ඇති බව වැටහි යාමත් සමගයි එම අවස්ථාවේ මාහට මා ගැනම සියුම් ලැජ්ජාවක් ඇතිවිය. තව දුරටත් පශ්චාත්තාප වීමෙන් පළක් නොවන බැව් සිතා ආනාපාන සති මූලික අරමුණ වෙත නැවත සිත පිහිටුවා ගත්ෙමි. දැඩි අදිෂ්ඨානයක් ඇති කර ගත්ෙමි. එසේ මද වේලාවක් හුස්ම රැල්ල වෙතම අවධානය යොමු කරගෙන භාවනාව සිදු කරගෙන ගියෙමි. සිත සංසුන් වන බවක් වැටහුණේය. එක් සිතුවිල්ලක් පමණක් බැහැරින් පැමිණියද විනාඩි 20ක් පමණම සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරමින් නාසිකාග්‍රය වෙතම සිත රඳවා ගැනීමට හැකියිය. මගේ සිතට මහත් සැහැල්ලුවක් සතුටක් දැනෙන්නට විය. මෙවැනි අත්දැකීමක් විඳ නොමැති ආදුනික නියෝගීකු වන මාහට ඊටාම් ඊටාම තව තවත් තව තවත් එම අරමුණෙහිම රැඳීමට අවශ්‍ය වුවත් මා අසල සිටි යෝගී පිරිස දහවල් දාණය සඳහා පිටවන හඬ ඇසීමෙන් මාද පර්යංකයෙන් නැගිට සිටියෙමි. බුදුදහමේ අප මෙතෙක් නොලත් දැනුම සහ අත්දැකීම් ස්පර්ශ කිරීමට හැකියාව ලැබුණේ මෙවැනි පින් බිමකට එන්නට හැකි වූ නිසා වෙනි. ඔබ වහන්සේටත් මෙම සත්කාර වෙනුවෙන් කැපවන සියලු දෙනාටත් වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. හොඳයි දෙකට කරගෙන යන්න. දැන් පොඩ්ඩක් හුස්මේ හුස්ම රැල්ලේ යම් විස්තර ටිකක් බලන්න ගන්න. ඒ කියන්නේ ඇතම් හුස්ම සමහරවිට දිගට දැනෙන්න පුළුවන්. ඇතම් හුස්ම නිකන් කෙටිව දැනෙන්න පුළුවන්. ඇතම් මේවා රස්නෙට දැනෙන්න පුළුවන්. ඇතම් මේවා සිසිල්ව දැනෙන්න පුළුවන්. ඇතැම් මේවා එක නාස්පුඩුවක දැනෙන්න පුළුවන්. අනිත් ඒවා තව නාස්පුඩුවක දැනෙන්න පුළුවන්. වගේ යම් යම් ඔය අතරත් තියෙන පුංචි පුංචි වෙනස්කම්. ඒ නිසා දැන් පොඩ්ඩක් බලන්න. දැන් යන විදිය හොඳයි. ටිකක් අර එකලස ආවට පස්සේ දැන් මේවා මේ හැම තිස්සෙම එකම විදිහටමද මේවා දැනෙන්නේ නැත්නම් ඒගොල්ලෝ එක එක විදිහට දැනෙන්නේ. තමන් පොඩ්ඩක් නිකන් උවමනාවෙන් තා පොඩ්ඩක් බලන්න. කියන්නේ සොයනාසුලුව බලන්න. සොයනාසුලුව බැලීම තුළ අන්න අපි තව ඉස්සරහට වර්ධනය වෙනවා. ඊළඟ යන විදිය හොඳයි උත්සාහයෙන් කරගෙන යන්න. ඒ කියන්නේ අපේ හිත මුලදී හුඟා පිට ගියාට අපි ඕකේ අර පශ්චාත්තාප නොවි ඉන්නවා නම් ඒක දැන් මේකෙත් විස්තර කරලා තිනවා මේකේ ඒක තේරලක් තිනවා අපි අර අතින් එකතු කරන්නේ නැත්තම් කෙලස් අපිට තියෙන්නේ ආයේ ගියා ගියා ගිය බව දැනගත්ත ගමන් ඔන්න ආයේ අපි අපේ වැඩේ කරගෙන ගියා ඊට පස්සේ අපි අර එකතු නොකරන නිසා අතින් ඕකට එකතු නොකරන නිසා ඔන්න වෙච්ච හානිය අඩුයි එතන තමයි අපේ පැත්තෙන් අපිට කරන්න තියෙන යුතුයකම ඒක අපි කරනවා නම් අන්න ඉක්මනට යන්න පුළුවන් දෙකට කරගෙන යන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි පර්යංක භාවනාව පිම්බීම හැකිලිම පර්යංකයේ හොඳට පట్టල වී වාඩි වී මම දැන් මෙතනට සිත යොමු කර උදරයේ ඇතිවන දේ ගැන අවධානය යොමු කලිමි. ක්‍රමක්‍රමයෙන් උදරය ඉහළට පිම්බෙන ආකාරයත් පහළට හැකිලෙන ආකාරයත් වාර කිහිපයක් නිරීක්ෂණය කලිමි. වාර කිහිපයකට පසු හෙමින් හෙමින් පිම්බීම හැකිලිම සංසිඳී ගියේ ඊතා කෙටි කාලයකිනි. සක්මන් භාවනාව විනාඩි 45ක් 55ක් පමණ කාලයක් ඊතා සැහැල්ලුවෙන් නිසි නින්දේ කරගෙන යමි. ඉඳ හිට වැනෙන අවස්ථාත් ඇත. මේ බව මුලදීම නිතර නිතර කමඨහන් වාර්තාවල සඳහන් කළෙමි. මාහට සුදුසු පිළිතුරක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේ උතුම් වූ නිවන සාක්ෂාත් වේවා. විස්තර නම් මදි. ඒ කියන්නේ දැන් පිම්බීම හැකිලිම ඉක්මනටම සමනය වුණා කියලා තියෙනවා. ඉන් එහාට මොකද කළේ කියන එක තමයි මෙතන නැත්තේ. කියන්නේ සමනය වුණා නම් ඊට පස්සේ මොකද්ද කළේ? <laughs> අඩේද ඒකනේ. ඕම් ස්වාමිනාංශ කාලයක් තිස්සේ කරනෝ දැන් කැඩෙනෝ එහෙම. හරි. දැන් පාරයන්කේ පිම්බීම හැකිලිම කරන්නේ. හරි. සාමාන්‍යයෙන් ඉක්මනටම සංසිඳනවා. ඒක තමයි මුලින් දුන්න අදහස. පොඩි වෙලාවකින්ම සංසිඳනවා. හරි. සංසිඳලා ඉවරුනාම ටිකක් වෙලා එහෙම සිත යොමු කරලා බලනකොට වේදනාව ඇත්තටම ස්පර්ශ වෙන ස්ථාන ගැන අවධානය යොමු කරාම හරි. පොඩි පොඩි වේදනාවල් ඇති වෙනවා. සමහර වෙලාවට වේදනාව ටිකක් තීව්‍රවත් කියන්නේ ටිකක් සැරටත් දැනෙන වෙලාවල් තියෙනවා. ඒ දිගටම මෙනෙහි කරන කෙනෙක් ගියාම එච්චරම ලොකු අවුලක් නැතුව වේදනාවත් සමනය වෙනවා. හරි. ඊට පස්සේ ආපහු පොඩි බ්ලැන්ක් ස්ටේට්මන්ට් ස්ටේට් එකකට එනවා වගේ ඊට පස්සේ ඩිංගක් වෙලා බලාගෙන ඉන්නකොට සිතවිලි එනවා. ඒ සිතවිලි එන්න පටන් ගත්තාම හුඟක් වෙලාවට දිගට දිගට වැලට වගේ එනවා. සමහර දවසට ඒක තමයි මගේ සාමාන්‍ය ස්වභාවය. දිගට දිගට යන එක සිතුවිලි ඒක හුඟක් පාලනය වෙලා තිබුණා. දැන් ආපහු භාවනා කළා වගේ අම ඒ වුණාට ඉස්සර වගේ නැහැ ඒ සිතිවිලිත් මෙනෙහි කරාම මෙනෙහි කරාම මගේ පාලනයේ සතියේ පාලනයට ඇවිල්ලා ඒවත් සමනය වෙලා යනවා. හරි. ආපහුත් ඒකත් ඉවරුනාම හිතෙනවා ආපහු අර හිස් කම්මැලි ඒ වගේ අනිවාර්යයෙන්ම ඒව ඉස්සර කාලේ වගේ එහෙම දිගට යන්නේ නැහැ. ඊට පස්සේ ඒ වගේ තිබිලා ටිකක් දුර වගේ බලාගෙන ඒ කියන්නේ ඒ බලාගෙන ඉඳීම තුලදී දැන් සිතුවිලිත් නැද්ද? ඔව් සිතුවිලිත් දිග සිතිවිලිත් ඇවිල්ලා සිතිවිලිත් පාලනය වෙනවා. හරි. පාලනය වෙනවා කියන්නේ ඒව දැන් නිකන් පිටි වෙලා සංසිඳෙන්න ගන්නවා. සංසිඳලා යනවා. හරි. ඒ සංසිඳුණට පස්සේ ආපහු අර හිස් අවකාශයකට වගේ එනවා. හරි. ආපහු මොනවත්ම නැතුව උහි බලාගෙන ඉන්න වගේ තත්වයක් ඇති වෙනවා. හරි. ඊට වඩා දුරට එතන තමයි ඉන්න තියෙන්නේ දැන්. දැන් එතන ඉන්නවා එතනින් දුරට තාම මොනවද කරන්න ඕන වගේ කියන දෙයක් නෑ නෑ. එතෙන්දි කරන්න ඕනේ කියලා හිතීමම තමයි සංස්කරණය කිරීම. ඒකම තමයි මායя කියන්න පුළුවන්. ඔතෙන්ට ඒ කියන්නේ අපි ඒ කියන්නේ ක්‍රමානුකූලව කාය සංස්කාර සංසිඳවලා වචී සංස්කාර සංසිඳවලා ඔය මට්ටමට ගන්න පුළුවන් නම් ඊට පස්සේ ඔතෙන්ට ආවනම් එතන බහුලීකృత කරන්න. එතන ඔතන ඇත්තටම අර කිව්වා වගේ කම්මැලි ස්වභාවය අනිවාර්යෙන් තියෙනවා. මොකද අපි පුරුදුලා ඉන්නේ මොනවම හරි කරන්නනේ. ඉතින් ඔතනට එන්නේ ඊට වඩා හාත්පසෙම වෙනස් පැත්තක්. ඉතින් ඔතෙන්දී අපි වරද්දා ගත්තොත් ආයි දුවන එකම තමයි කරන්නේ. හිතෙන්නේ හිතට මට වැරදිලා අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මට වැරදිලා දැන් මම මොන හරි කරන්න ඕන ඒ දේ <laughs> මට ලැබෙන්නේ නැහැ මගේ භාවනාව කැඩිලා මගේ ඔතෙන්ද ඒක තමයි අපි අපි තමයි විශ්වාසය හදා ගන්න ඕන අපි يعني ආපු පාර හරියටම පැහැදිලි නම් ක්‍රමානුකූලව පියවරෙන් පියවර පියවරෙන් පියවර ආවනම් ආව භාවනාවේ වර්ධනය හරහා නම් අපි මෙතෙන්ට ලස්සනට ආවේ එතන සැකයක් තියාගන්න එපා කියන්නේ ඉස්සලා දැන් අපි හිතමු දැන් ආනාපානෙත් මොකද්ද පිම්බීම හැකිනීම වඩනවා. ඒකේ හොඳට හිත තැම්පත් වෙනවා. සමාධිමත් වෙනවා. අපි හිතමු අරමුණ සියුම් වෙනවා. ඊට පස්සේ යම් යම් වේදනාවන් එනවා. ඒවත් බලනවා. ඒවත් හොඳට නිශ්ශබ්ද බලාගෙන ඉන්නවා. ඒ හිතන්න දැන් එතෙන්දි ටික ටික ටික දැන් අර හිතේ තීච්ඡ ප්‍රපංච කරන ගතිය අඩු වීගෙන යනවනේ. ඔව් සාමිනස්. අඩු වීගෙන එනවා. දැන් සිතුවිලි සමනේ වීගෙන එනවා. දැන් ඊට පස්සේ තමයි ඔන්න හිතට දාන්න. ඔන්න දැන් හිතෙත් දැන් සිතුවිලි ටිකකුත් තියෙනවා. බැලීම හරහා ඒකට සතිමත් වීම හරහා ඒවත් දැන් සමනේ වීගෙන යනවා. සමනේ වීගෙන ගියාට පස්සේ දැන් සිතුවිලිත් නැතුණයි කියලා හිතන්නකො. දැන් කොහෙද අරමුණු කරන්නේ? දැන් අරමුණු කරන තැනක් නැහැ. අන්න ඒකයි කියන්නේ. එතනදී පොඩ්ඩක් හිත එහෙම ඒක පුරුදු කරලා ගන්න ඕනේ. ඒක අපි එතනදී අපි ඒක සමාදන් වුණේ නැත්තම් වරද්ද ගන්නවා අනිවාර්යයෙන්. එතන කියන්නේ අපි ඒ යන මාර්ගෙදී ඔතන ඊටාම සියුම් සම්දිස්ථානයක් තියෙනවා. ඔතන අපි වරද්ද ගන්නවා කියන්නේ සම්පූර්ණ අවුල් කරගන්නවා. අනිවාර්යයෙන්ම හිත කියන්නේ මුකුත් කරන්න කියලාම තමයි. ඔතෙන්ද කියන්නෙම හිත ආ මෙතෙන්ද ආයෙත් දාන්න වේදනාවකට නැත්නම් ආයෙත් උස්මරල්ලට දාන්න ආයෙත් නැත්නම් පිම්බීම හැකිනේට දාන්න එහෙමමයි කියන්නේ. නැත්නම් මෙතෙන්ද මොකක් හරි අරමුණක් අල්ලන ආයෙත් නැත්නම් උදේවාය බලන්න ඕමයි කියන්නේ. නමුත් මෙතෙන්ද අපිට තේරෙනවා නම් දැන් ඔන්න ආපු පාරක් තියෙනවා ප්‍රතිපදාවක ආවේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර සමනය වීමක් උනේ ක්‍රමානුකූලව කියන්නේ ප්‍රඥාවක් වැඩුණේ ඒ හරහායි මෙන්න මේ ඔකක්වත් නැති ස්වභාවයකට ආවේ. මේක මේ නිින්ද ගිහිල්ලත් නෙමෙයි. මේක මේ සමතයකින් ආපු ගමනකුත් නෙමෙයි. නිකන් අරමුණක් තුල බැහැගෙන ඔහේ ඉන්නවත් නෙමෙයි මෙතන තියෙන්නේ. නැවත නැවත අරමුණු දැකීම හරහාමයි දැන් අරමුණු වලින් අයින් වෙලා තියෙන්නේ. අයින් වුණා නම් එතන ඉන්න ඕනේ. එතන ඉන්නේ නැතුව ඉන් එහාට යන්න බෑ. <laughs> කියන්නේ එතන ඉඳීම තුළ තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ කියන්නේ ඉඳීම බහුලීකృత වෙන්න ඕනේ. දැන් හිතන්න මෙහෙම උපමාවකින් කියනවනම් දැන් හිතන්න අපි හිතමු සම්පූර්ණ ජලාශයක් තියෙනවා. ඕක සම්පූර්ණයෙන් පාසි වලින් වැහිලා තියෙනවා. හැබැයි අපි දන්නවා කියලා හිතන්නේ ඇතුලේ වතුර තියෙනයි කියලා. හැබැයි දැන් අපි ඔන්න මැද්දට ගිහිල්ලා කොහොම හරි අපි තුමු මොකක් හරි ක්‍රමයකට ඔන්න පාසි ටික පොඩ්ඩක් අයින් කරනවා. දැන් වතුර ටික පේනවනේ. හැබැයි අපි අද්දෙක් ගත්ත ගමන් ආයෙත් මේක හා වෙනවා. ඉතින් ඊළඟ පාර අපි පාසි ටිකක් අයින් කළා, තත් ටිකක් අරිට වඩා ඈත් කරනවා. පාසි ටික. ඈත් කළා නම් කලින්ට වැඩි වෙලාවක් අතන තියෙනවනේ අර පිරිසුදු ස්වභාවය. ඊට පස්සේ හිතන්න කලින් තිබුණ ඔන්න විනාඩියයි. ඊට පස්සේ ඔන්න තියෙන වැඩි දෙකක් ඔන්න තිබුණා. ඊළඟ අවස්ථාවේ ඊළඟ ආයෙත් පිම්මක් পায়නවා. ආයෙත් ජවයක් හදාගෙන ගිහලා ආයෙත් ඕක කළා. අර ඊට වඩා ඈත් කරනවා. ඔන්න දැන් විනාඩි 5ක් තියෙනවා. විනාඩි 5ක් මුකුත්ම නැහැ. බොහොම සංසිඳිලා. කිසිම අරමුණක පීඩාවක් නැහැ. ඔන්න විනාඩි 5ක් තියෙනවා. අන්න එහෙම එහෙම එහෙම එහෙම ටික ටික ටික ටික ටික මේක හදන්න ඕන. ඉබේට නම් හැදෙන්නේ නැහැ. ඉතින් ඒ අපි ඉන්නකොට එතනත් අපි සංසිඳීමෙන් ඉන්නකොට හිතේ එනවා විවිධාකාර විතර්ක. හිතේ එනවා මේක ඉඳලා වැඩක් නැහැ, මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ, මෙතන හරිම ඒකාකාරී, මේක නිකන් අර ලොකු සානති කියන්නේ. සුදු පාන් කනවා වගේ, ඇල්ලතර බොනවා වගේ ගතියක් මෙතන තියෙන. කිසිම රහක් නැහැ. හැබැයි මෙතන කෙලෙසුත් නැහැ. ඒකයි. එතන එතන ප්‍රධානම කාරණේ මෙතන කෙලෙස් වලින් නිදහස්. කෙලසුන්ගෙන් හිස්. කෙලසුන්ගෙන් ශූන්‍යයි. අරමුණු වලින් ශූන්‍යයි. නිමිති වලින් ශූන්‍යයි. ඒක හඳුනාගත්තේ නැත්නම් අපි එතෙන්ට වටනකමක් දුන්නේ නැත්නම් හරිම අමාරුක වැටෙන්නේ. ඒ කියන්නේ අනිත් එක තමයි කියන්නේ අපේ හිත නම් කිසිසේත්ම එතෙන්ට වටනකමක් දෙන්නේම නැහැ. එතන ඒක තමයි කියන්නේ ඇත්තටම ඔතන යම්කිසි බාහිර බාහිර මඟ පෙන්වීමකින් තමයි ඔතන යන්නේ පයින්නේ. ඒ නිසා තමන් සුත්තමේ ඥානයක් ඇති කරගන්න ඕනේ. දැන් මෙතෙන්ට ආවා. ආවට පස්සේ මෙතන තියෙන්නේ බහුලීකృత කිරීමක්. මේ ඉන්න தත්ත්වේ බහුලීකృత කිරීමක් පමණයි. මුකුත් කිරීමක් නෙමෙයි. හුදු ඉඳීමක්. just be. ඉන්නවා විතරයි. වෙන මොකක්වත්ම කරන්නේ නැහැ. එතන එතන ඒ මුකුත් නොකර සිටීම හරහා තමයි අර ඉන්න කාල පරිච්ඡේදේ පොඩ පොඩ පොඩ පොඩ වර්ධනය වෙන්න ගන්න. ඔන්න විනාඩි 5 විනාඩි 6 වෙනවා, 6 10 වෙනවා, 10 15 වෙනවා, 15 20 වෙනවා. ඉතින් ඒ එහාට යන්න යන්න තමයි අවබෝධයක් එන්න ගන්න. වැටහීමක් එන්න. එතෙක් මුකුත්ම එන්නේ නැහැ. එතෙක් එතෙක් විශ්වාසයෙන් යන්න ඕනේ. ඉතින් ඇතහිල්ලෙන් සද්ධායෙන්ම යන්න වෙනවා. ඒ නිසා කියන්නේ එතෙන්දී තනිකරම බුදුරජාණන් වහන්සේ විශ්වාස කරලා යන්න වෙනවා. මොකද Tamanට ඒ ඒ කියන්නේ ඒ ඒ පිරිසුදු භාවයේ වර්ධනය වීමෙදී එන අවබෝධය මිසක් ඊට මෙහාදී ලොකු අවබෝධයක් එන්නේත් නැහැ. ඒ නිසා මෙතන කියන්නේ බහුලීකృత කිරීමම පමණයි තියෙන්නේ. මුකුත් නොකර ඉඳීමෙන්මයි බහුලීකృత කරන්න තියෙන්නේත්. <laughs> ඒ නිසා එතන එතෙන්ට යන්න කම්මැලි කමක් දැනේවි. හැබැයි ඒක පුරුදු කරන්න. කියන්නේ හිතන්න අපි කියන්නේ අපේ හිත පුරුදුලා තියෙන්නෙම සංස්කරණය කරන්නමයි. මොකක් දැක්කත් සංස්කරණය කරනවා. මොනවා දැක්කත් හදනවා. අපිට ඕන දෙයට કૃතිමව සකස් කරනවා. රූපයක් දැක්කම සකස් කරනවා. සද්දයක් ආවම සකස් කරනවා. හිතවිල්ලක් ආවම සකස් කරනවා. මේකට මොනවා හරි එකතු කරනවා. අඩු වැඩිය දානවා. ලුණු මිරිස් දානවා. මෙතන තියෙන්නේ ලුණු මිරිස් නොදා ඉන්නවා. සුදු පාන් කෑල්ල ඒ විදිහෙනම කනවා. ඇල් වතුර ටික ඒ විදිහට මොකක්ක සීනි දාන්නෙත් නැහැ, පිටි දාන්නෙත් නැහැ, පැෂන් ෆ්‍රූට් දාන්නෙත් නැහැ. දැන් මේ තියෙන ಜಾති ගොඩක් තියෙන්නේ. ඒ මොකක්වත් නැහැ. වතුර විතරයි. <laughs> වතුර ටිකක් විතරක් බොනවා. අන්න ඒ වට්ටමත් තමයි උතන තියෙන්නේ. වතුර විතරක් බොන්නයි තියෙන්නේ දැන්. මොන මොකක්වත් බොන්න එපා. සමස හැමදාම ඒ විදිහට භාවනාවම ඔය විදිහටම කරගෙන කරගෙන යන්න. කරගෙන යනවා. ඒ කියන්නේ මෙතෙන්ට ඒ කියන්නේ ක්‍රමානුකූලව මෙතෙන්ට එන්න ආවට පස්සේ ඒ කියන්නේ මේක සැක කරන්නත් එපා. තේරුම් ගන්න මෙතනට වටිනාකමක් අපි සුතමේ ඥානකින් මුලින් දෙන්න. සුතමේ ඥානකින් මුලින් දෙන්න මෙතන තියෙනවා කෙලසුන්ගෙන් තොර ස්වභාවයක්. මෙතන තියෙනවා පීඩාවන්ගෙන් තොර ස්වභාවයක්. දැන් අපි ඕනම අරමුණක් ඇසුරු කරනකොට ඒ අරමුණේ තියෙන රසය, ඒ අරමුණේ තියෙන ස්වභාවය, ඒ අරමුණේ තියෙන ගතිගුණ ටික ඔක්කොම මේ හිතට එනවා. හිතන්න මේ අරමුණක් තොරයි කියලා අරමුණකින් තොරයි කියලා. එහෙනම් හිතේ තියෙන ස්වාභාවික தත්ත්වය. හිතේ තියෙන ස්වාභාවික පිරිසුදු භාවය එයාට උරුමයි. ඒක තමයි දැන් මේ ස්පර්ශ කරන්නේ. ඒක හැබැයි අමු කම්මැලි. ඒ කියන්නේ කම්මැලි හැබැයි මුලදී ඉතින් ඒක මේක පුරුදු වෙනකන් ඕ ප්‍රශ්න තියෙන හොඟක්. ඉතින් කිතිවසගෙන යන්න. ඊළඟට හැමදාම භාවනාව පටන් ගන්නකොට ආයි මුල ඉඳලම පිම්බීම හැකිලිම ඉඳලම ක්‍රමක්‍රමයෙන් ක්‍රමානුකූලව දිගටම යන්න ඕන හැමදාම එකම විදියට. ඒක එහෙම කියන්න බෑ. ඔතෙන් ඕක කියන්නේ. තව ටිකක් ඔහම යන්න. ගියාට පස්සේ ඕක අහු වෙනවා. අහුනාට පස්සේ එතෙන්ම දාන්න පුළුවන්. ආයි ඔක්කොම يعني පියවරෙන් පියවර යන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඊළඟට. ටික ටික අර දැන් ක්‍රමානුකූලව හිතට මේක පුරුදු වෙන්න පුරුදු වෙන්න හිත හිත තේරුම් ගන්නවා මේක යන්න පුළුවන් මෙතෙන්ට. ඒ විශ්වාසය ගොඩ නැගෙන්න ඕනේ. ඒකයි. ඒ කියන්නේ මේ විශ්වාසය ගොඩ නැගුණාට පස්සේ ආයි මේ පියවර ටික ඕන්නේ නැහැ. බලනවා මේක දාන්න බැරිද මට නිකම්ම ගන්න බැරිද? එහෙම තත්ත්වයක් ඇත්තටම අත් වින්දා. මට පටන් ගන්නකොටම දැන පිම්බීම හැකිලිම දැනෙන්නෙත් නැහැ වේදනාව දැනෙන්නෙත් නැහැ ඒ වගේ තත්ත්වයක් අත්විඳා. ඒත් මම වුමනාමින් උත්සාහයෙන් ආයෙ මුල ඉඳලම පටන් ගන්න. නෑ ඒ කියන්නේ පටන් ගත්තත් එතෙන්ටම තමයි යන්න තියෙන්නේ. කොහෙන් <laughs> ගියත් එතෙන්ට යා යුතුමයි. ඉතින් කියන්නේ ඒ ඒ එතන වරද්ද ගන්නත් එපා. එතෙන්ට ගිහාම ඒක නැවත නැවත බහුලීකృత කරන්න, නැවත නැවත බහුලීකృత කරන්න කරන්න හිතට මේක දැන් පුරුදු තැනක් බවට පත් වෙනවානේ. පුරුදු තැනක් බවට පත් වුණාට පස්සේ අන්න දැන් ෂෝට් කට්ස් හම්බ වෙනවා. අග්ගාලා යන්න පුළුවන් දාන්න පුළුවන් කියලා මෙතන තේරෙන්න ගන්න. Tamanටම මේ විශ්වාසය ගොඩ නැගෙනවා. Tamanටම ක්‍රම සහ විදි අහු වෙනවා. එතකොට මේ පියවර ඔක්කොම පහු කරන්න ඕනේ නැහැ. අටග්ගාලා එතනට දාන්න පුළුවන්. එතෙක් එතෙක් ඉතින් මෙතන බහුලීකృత කරන්න. හිතට මේක පුරුදු තැනක් බවට පත් කරන්න. ඒකයි වෙන්න තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම මෙතන යන්න කය බලා සිටීමේදී කය පුරාවටම සතුන් දුවන්නාසේ එකම රිද්මයකට දැනේ. පතුලට මනස තබා සක්මන් කිරීමේදී ලනුපෙදුරේ රළු බවත්, පතුලේ චලනයත්, පතුලේ ඇති සියුම් වේදනාවත් දැනී, පතුල ඔසවීමේදී සැහැල්ලුවක් හා සියුම් සිසිලසත්, පාදවල මාරුවීමත් සමග ඒකාකාරීව ඇති වී නැති වී යනු දැනි. ඉඳ හිට සිත අනාගතයට ගියත් නැවත කර්මස්ථානයට සිතගත් විට රළු චලනය හා වේදනාව දැනි මනස පතුලේ පවති. ඊයේ මෙන් නොව අද මාහට බාහිර කතා හා ශබ්ද වලින් ඇති බාධා සමනය වී ගොස් ඇත. සිතත් කයත් බොහෝසේ සංසුන් වී ඇත. මෙසේ විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. පර්යංක භාවනාව සක්මන් භාවනාවෙන් විත් උනුරුවනට කයක් ජීවිතයත් පූජා කර වාඩි වී දැන් මෙතන යන්න මෙනෙහි කර සුළු වේලාවකින් කය දෙස බැලීමේදී පෙරසේම කුහුඹුවන් යන්නාසේ කය පුරා දැනි සුළු වේලාවකින් කයෙහි ඇති සියලුම වේදනාවන් දිස්ුනි සියලුම වේදනා මට ආශිර්වාදයක් වේවායි සිතා බලා සිටියෙමි ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාස දුටිමි එය ඊතා රළු ලෙස දැනුනි සිත එයට තැබීමි. නාසිකාග්‍රයට සිසිලසක් දැනුනි. නාස් කුහරයේ ස්පර්ශ වී පපු පෙදෙසේ පිම්බීමක් සහ තදගතියක් දැනි, ඊතා සුළු විරාමයකින් පසු නාස් කුහරයේ රස්නයක් සමග ස්පර්ශය වී සුලම් පිට වී සැහැල්ලුවක් දැනිය. සුළු විරාමයකින් පෙරසේම සිසිලසත් ස්පර්ශයත් තදගතියත් යන්න එක දිගටම ආශ්වාසයත් ප්‍රශ්වාසයත් අත්විඳෙමි. ක්‍රමයෙන් තරමක් දුරට හුස්මේ සංසුන් බවක් කෙටි බවක් අත්විඳෙමි. සිත ඉඳහිට අනාගතයට ගියේය. එවිට එය දැනී සිත නැවත මූල කර්මස්ථානයට ගත් විට සිසිල ස්පර්ශය පිම්බීම තදගතිය යන්න දැනී සිත ආශ්වාස ප්‍රස්වාසයේ පවති විනාඩි 40ක් පමණ මෙසේ සිටීමේදී වේදනාව දැනී නැගිට සිටියෙමි කොපමණ උත්සාහ කළත් පැයක් සිටීමට නොහැකිය නමුත් සිතෙහි දුකක් නොමැත ඊතා සතුටක් ඇත මුලදී විනාඩි 20ක් සිටීමට නොහැකි වූ මට දැන් විනාඩි 45ක් සිටීමට හැකි නිසා මා ඊතා කැමැත්තෙන් හා ආසාවෙන් භාවනාව කරගෙන යමි. මාහට අනුකම්පාවෙන් ඉදිරි උපදෙස් පතමි. අපවැනි අසරණ පෘ탁ජනයන් උදෙසා ඔබ වහන්සේ මේ කරන සේවය දිවි හිමියෙන් අගය කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මම හිතන්නේ ලොකුසානාතරිගේ බෑන්නේ. <laughs> මේ කරගෙන යන්න දිගට යන විදිය හොඳයි. භාවනාව වැඩෙනවා. දැන් ක්‍රම ටික ටික අහුවෙනවා. දිගට කරගෙන යන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස උපතේ සිට කයේ ඇතිවීම මරණයෙන් නැති යයි. එය නැතිවීමක් නොව නැවත ඇතිවීමකි. මාගේ මානසිකාරය එවන්නක් වේද. සතිය වසඟ කරගෙන සිටියත් එය මෝරාගිය සතියක්ද නොදනි. ගරුතර ස්වාමින් වහන්ස මිත්‍යාවෙන් තොර සම්මාවෙන් සම්මාවෙන් මැද මාවතකට ගොඩවීමට දහම් අවවාදයක් ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි <laughs> නෑ දහම් අවවාදේ මං හිතන්නේ ලොකු සානස් දැනටමත් දීලා ඇති. ඒ කියන්නේ ඒ දේ තමයි කරන්න තියෙන්නේ. අපිට নানা ප්‍රකාර මේ සිතුවිලි එනවා හිතට. নানা ප්‍රකාර ධර්මයේ පැත්තෙනුත් දේවල් එනවා. නමුත් අපි ඒ ඔස්සේ යන්න ගියොත් නම් මුලා වෙනවා. ඒ කියන්නේ මෙතෙන්දී කියන්නේ චින්තාමය ප්‍රඥාවක් වඩා ගන්න එක නෙමෙයි මේ භාවනා වැඩමුළුවේ පරමාර්ථය. මෙතෙන්දී ප්‍රධාන පරමාර්ථය වෙන්න ඕනේ තමන් මේ බොහොම ඒ කියන්නේ සරල මනසක් ඇති කරගෙන, බොහොම නිහතමානී මනසක් ඇති කරගෙන, ආදුනික මනසක් ඇති කරගෙන. ඊට පස්සේ තමන් බලන්න ඕනේ මේ ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? තමන් පොළේ ඇවිදිනකොට තමන්ට මොනවද දැනෙන්නේ? ආස්වාසය ප්‍රසආසය බලනකොට මොනවද තමාට දැනෙන්නේ? නැත්නම් වේදනාව දිහා බලනකොට තමන්ට මොනවද දැනෙන්නේ? ඒක මේ අනුන්ගේ දැනුමක් නෙමෙයි. ඒක පොතේ දැනුමක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේගෙන් ගත දැනුමක් නෙමෙයි. ඒක අපේම දැනුමක් වෙන්න ඕනේ. ඉතින් එතෙන්ට තමයි අපි යන්න උත්සාහත් වෙන්න ඕනේ. ඒ නිසා ඉතින් ඔය තේරෙන දැන් ඔය උපදේ ඉඳන් මරණය දක්වා ඉතින් යනවා අය ඕක අනිත්‍යය නැත්තම් මේක දුකක් කියන ඉතින් හැමෝම දන්නවා. මේක ඉතින් අපි තරම් නෙමෙයි මේ වෙන මිත්‍යා දෘෂ්ටි කට්ටියක් දන්නවා. ඉතින් ඕක ඕන් එහාට යන්නයි මෙතනට එන්න තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් භාවනාව පැත්තට දාන්න. පුළුවන් තරම් තමන්ගේ ඒ හිතේ අපිටම මූල කර්මස්ථානයක් තෝරගෙන ඉතින් මේ වார்த்தාවේ කිසිම දෙයක් ඒව නැහැ. ඒ හින්දා මම ආරාධනා කරන පුළුවන් තරම් භාවනාවක් කරන්න උත්සාහත් වෙන්න වෙන වෙන දේවල් හිතලා වෙන වෙන දේවල් ආකල්පමය වශයෙන් කල්පනා කළා හිතේ සිතුවිලි පහල කරගත්තා කියලා අපි යන ගැඹුරක් නන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මම සක්මන ස්පර්ශයට හිත තියමින් සතියෙන් යුක්තව සිටින බවක් දැනුනි. නමුත් සක්මන තවදුරටත් කරගෙන යාමේදී එපා වීමක් ඇති වුනි. මම පර්යංකයට හිඳගත්ෙමි. පර්යංකය තුලදී දනහිසේ වේදනාවක් දැනෙන්නට විය. නමුත් හුස්ම රැල්ලට හිත ගත්ෙමි. එහිදී හුස්ම රැල්ලක් සමග අඳුරු වලාවකින් වැසෙන්නාක්සේ දැනීමක් දැනුනි. මේ තත්පර කිහිපයක් තිබෙන්නට ඇත. එහිදී වෙනත් අරමුණු දැඩිව නොදැනී ගිය අතර ඒ අඳුරු වලාව කෙමෙන් කෙමෙන් විශාල වන බවක් දැනුනි. එකපාරටම තද අඳුරක සිටින බවක් දැනුනි. නින්දක නොවන බව දැනුනේ හුස්ම රැල්ල සියුම්ව දැනෙන බවක් මට වටපිට ශබ්ද දැනෙන බවත් කය පිළිබඳ සියුම් දැනීමුත් දැනෙන බවත් දැනුණු නිසාය. නැවතත් සක්මන කරගෙන ගිය අතර පෙර පැවති తত্ত্বය පිළිබඳ කුතුහලයක් දැනුනි. නමුත් සක්මන තුල සතිය තිබුණු අතර ස්පර්ශයට හිත ගත්ෙමි. වැඩිපුර සක්මන් නොකර පර්යංකයට වාඩි උනේමි. මෙවර ඊට වඩා වෙනස් ස්වරූපයක් දැනෙන්නට විය. හුස්ම රැලි 3ක් 4ක් යත්ම පෙර ලෙසම හුස්ම සියුම් වී එහිම සතිය පැවැත්ුණි. මෙහිදී අත් දෙකේ මහපට ඇඟිලි දෙක එකිනෙක ස්පර්ශව තිබුණු අතර ක්‍රමයෙන් ඇඟිලි දෙක මහත් වී පිම්බී චලනය වී ක්‍රම ක්‍රමයෙන් ඇදී යන්නාක්සේ දැනුනි. එහිදී සිත මායාවක් බවත් වෙනස් වීමක්ම පවතින බවත් හිතට පෙන්වා එම දර්ශනයට ඇලීමෙන් ගැටීමෙන් තොරව බලා සිටියෙමි. මුළු සිරුරම මෙලෙස දර්ශනීය වී විනාඩි 5න් 10න් පමණ පමණ තිබෙන්නට ඇත. නැවත පර්යංකයෙන් නැගිට සක්මනට ගොස් නැවතත් පර්යංකයට වාඩි වූයේ පෙර දර්ශනය ගැන කුතුහලය තවත් වැඩි කරවමිනි. මෙහිදී එම දර්ශනය දර්ශනයේ වේවායි සිතා වාඩි උනේමි. ක්‍රමයෙන් කිසිම සමාවන්න ක්‍රමයෙන් හුස්ම රැලි අඩු සංඛ්‍යාවකින් සිත එකඟ වූ අතර හුස්ම රැල්ල සියුම්ව ඈතින් ඈතට ගමන් කරන බවක් දැනුනි. නළල මැද තෙරපෙන්නට විය. හොඳින් නළල මැද යම් තද දැනීමක් විය. තවද හිස දෙපසින් ටෝච් එළි වැනි ආලෝක දැනෙන්නට විය. මේ දර්ශනය නිසා සතුටක් සැහැල්ලුවක් දැනුනි. රෑ නොනිදා සැරින් සැරේ බැලීමට උත්සාහ ගත්ෙමි. මේ මා ලැබූ අත්දැකීමයි. මේ පිළිබඳව ධර්ම කරුණු පෙන්වා දෙනමින් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මට තෙරුවනටම ජීවිතේ සමාන මම තෙරුවනටම ජීවිතේ පූජා කළෙමි. ඔබ වහන්සේටත් ඒ පින් බලයෙන් නිර්වාණ අවබෝධයම වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ඒ කියන්නේ අපි දැන් යන විදිය හොඳයි සමාධි පැත්තක් හිතේ වැඩෙනවා. හැබැයි අර එකක් තමයි අපි ඊළඟ පරයන්කට වාඩි වෙද්දි සම්පූර්ණ විවෘත මනසින් වාඩි වෙන්නේ. මොකක්ම හරි බලාපොරොත්තුකින් වාඩුණා නම් අර දර්ශනීයම හම්බෙන්න ඕනේ අරකම පේන්න ඕනේ අර මට්ටමටම යන්න ඕනේ කියලා හිතාගෙන වාඩුනොත් ඒකම බාධාවක් බවට පත් වෙනවා. ඒක තමයි ඒක ප්‍රධානම වැරද්ද කරලා තියෙන. يعني භාවනාවේදී අපි බලාපොරොත්තුවක් සහිතව මෙන්න මෙහෙම වෙන්න ඕනේ අරම වෙන්න ඕනේ කියලා අපි වාඩුණා නම් අපිට අර තියෙන්න ඕනේ නැවුම් මනස නැහැ. අපිට ගාව තියෙන්න ඕනේ බලපවත්තන්න ඕනේ විවෘත භාවය නැහැ. ඒ වෙනුවට අපි තියෙන්නේ ආත්‍ත්‍යගත ස්වභාවයක්. මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මේක මට ලැබෙන්න ඕනේ. එතන තියෙන්නේ නිකන් தත්වගත වීමක්. එතෙන්දී හිතට ස්වාභාවිකව වැඩෙන්න බෑ. එතෙන්දී හිතට ස්වාභාවිකව යන්න බෑ, විවෘත වෙන්න බෑ. ඒ නිසා එතන හදාගන්න, කියන්නේ හැමතිස්සෙම මේ අලුත් අලුත් දෙයක් නැත්නම් අලුත් අත්දැකීමක් ලැබෙවි කියලා බොහොම විවෘත මනසකින් යන්න. ආධුනික මනසකින් යන්න. මේ කලින් වෙච්ච එක අල්ලගෙන ඒක හම්බ වෙන්න ඕනේ කියලා යෑම තුල අපි නිකන් අපේම මේ දියුණුව අපේම ඉස්සරහට යන්න තියෙන හැකියාව අවරෝ ගන්න එකයි කරන්නේ. ඒකම බාධා කරන එකයි කරන්නේ. ඊළඟට මෙතෙන්දී යන මේ වෙකේදී පුළුවන් තරම් සක්මනයි පරයන්කය දෙක සමසමව කරන්න. දැන් මේ යන මේ යෑමේදී මේ ස්වාභාවිකවම සක්මනට වඩා පරයන්කට ආසාවක් එනවා. මොකද මෙතනද සමාධි පැත්තක් වැඩෙනවා. ඒකේ යම් ආස්වාදයකුත් තියෙනවා. නමුත් ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. ඊට වඩා ඊටාම් වැඩගත් මෙතෙන් සතිය ඉස්සරහට ගන්න එක. Taman තේරුම් ගන්න බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ පැති කිහිපයක් තියෙනවා. සමාධිය විතරක් නෙමෙයි. සතිය ඉස්සරහට ගන්න ඕනේ, සමාධිය ඉස්සරහට ගන්න ඕනේ, ප්‍රඥාවක් වඩා ගන්න ඕනේ. ඉස්සරහට යෑම සඳහා වමනා කරන වීරිය පවත්වන්න ඕනේ. මේකේ ප්‍රතිඵල නොලැබුණත් ඉස්සරහට යන්න පුළුවන් ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. වගේ පැති කීපයක්ම තියෙනවා. ඉතින් අපි එකක් අල්ලගත්තොත් එහෙම සමාධියක් විතරක් අල්ලගෙන ඒක හිර වෙන්න ගත්තොත් ඒකටම ආසාවක් ඇති කරගන්න ගත්තොත් වරදිනවා. ඒ නිසා පරයන්කය යම් කාල පරිච්ඡේදයක් කරන්න. හැබැයි ඒ හා සමානමම සක්මන් භාවනාවක් කරන්න. දැන් මොකද ඔතන සමාධි පැත්ත විතරයි දැන් ඔය ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. සතිය ඉස්සරහට ගත යුතුමයි. ඒ නිසා පුළුවන් තරම් සතියත් ඉස්සරහට ගන්න සක්මනේත් හොඳින් යෙදෙන්න. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම අද ලනුපෙදුරේ සක්මන් කළෙමි. යමි පතුල් වලට සිත ගත්ෙමි. ලනුපෙදුරේ ඇවිදිනකොට රළු බවක්ද පොළව පෑගෙන විට සීතල ගතියක්ද වෙනම හඳුනා ගත්ෙමි. ටික වේලාවකින් මගේ සිත එකඟ විය. දකුණු කකුල ඔසවනකොට වම් කකුලටත් වම් කකුල ඔසවනකොට දකුණු කකුලටත් ශරීරයේ බර මාරුවන බව හොඳට වැටහුණි. සෑහෙන වේලාවක් ගත විය. හිත හොඳාකාරව තැම්පත්ය. සතුටක් දැනුනි. පර්යංක භාවනාව වාඩි වී මම දැන් මෙතන ඉන්නවා යයි සිතා අරමුණෙහි සිත පිහිටුවා ගත්ෙමි. ඇතුළට ගන්න හුස්ම සීතලටත් පිටවන හුස්ම උණුසුමටත් යන හැටි බලා සිටිමි. සිත අරමුණත් සමග යාළු වී ඇති හැටියක් දැනුනි. බොහෝ වේලාවක් සිත අරමුණේ සිටි නිසා සතුටුයි. සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම යහපතක්ම වේවා. දිගට කරගෙන යන්න මේ මුකුත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. තව තව ඉස්සරහට යන්න පුළුවන් මේ දිගට කරගෙන යන්න. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස සක්මන අද සුපුරු අදත් සුපුරුදු ලෙස උදෑසන පතුලට දැනෙන තද ගතිය දෙස බලාගෙන සක්මන් කළෙමි වෙනදා මෙන් හිත සති අරමුණෙන් පිට ගිය විට ඒ පිට ගිය බව දකින විට ස්වභාවිකවම සතියට පැමිණෙමින් කළෙමි මෙසේ කරන විට එක්වරක් සති අරමුණෙන් පිට ගිය බව දැක්කත් ඒත් සමගම සතියට නොපැමිණෙන මොකද්දෝ බවක් දුටුවෙමි එතන පිට ගිය බවත් දැනි හිත සතියට ගත යුතු බවත් දනි. එහෙත් ඒ දෙකටම නැති බවක් ඒ අවස්ථාවේ දැනුනි. මෙය මින් පෙර අවස්ථා කිහිපයකදීම වී ඇති බවක් එවිට මතක් විය. නමුත් අදයි ඒ පිළිබඳව විමසීමකට හසු වූයේ. දැන් මෙය ගැන බැලීමට හිත පිට යන තුරු සිටින බවක් දුටුවෙමි. මෙලෙස පර්යංකයට වාඩි විය. වාඩි වූ අරමුණ වරහන් තුල ඉරියව්ව හොඳින් හොඳින් දකින එය එය දෙස බලමින් සිටින විට නැවත හිත පිට ගිය විට එවන්නක් පර්යංකයේදී දුටු වෙමි. වරහන් තුල ඊටාම සුළුම සුළු වේලාවක් සක්මන හෝ පර්යංකයේ හිත පිට යන හැම අවස්ථාවකම එය නොදුටු වෙමි. මෙය දැකපු විටම ලියන්න හිතෙන විට එය ප්‍රායෝගිකව කිරීමට බාධාවක් වන්නේදයි ඔබ වහන්සේගෙන් දැනගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. තෙරුවන් සරණයි. ඔව් ඉතින් එතනට ඕ කියලා තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ භාවනාව වැඩෙන වෙලාවේදී ඒකට නිදැල්ලේ වැඩෙන්න දෙන්න. මොකක්වත් ලියන්න එක ලීම ලිවීමක් ගැනවත් පොතක තිබුණ දෙයක් ගැනවත් අහලා තීච්ච දෙයක් ගැනවත් මොකක්වත් හිතන්න යන්න එපා. පුළුවන් තරම් බොහොම නිදැල්ලේ, බොහොම ස්වාභාවිකව භාවනාවට වැඩෙන්න දෙන්න. ඒ වෙලාවේදී ඒ සම්බන්ධයෙන් මොකක්වත් අර්ථකතන දෙන්න යන්නත් එපා. හිත පුළුවන් තරම් නිහඬව තියාගන්න. හිතට මේ කියවන්න දෙන්න එපා. හිත දෙන කියන්නේ අර අර්ථකතන. එහෙම නැත්නම් මොකක්ද ඒකට කියන්නේ? විවිධාකාර විවේචනයන් දෙනවනේ. හිත මේ මේක මේක මෙහෙමයි, අරක මෙහෙමයි කියලා එක එක දේවල් එයා කියනවා. නමුත් ඒවා එකක්වත් මේ මෙතනට ගාව ගන්න යන්න එපා. ඒ වෙනුවට මේ යන බොහොම නිදැල්ලේ යන ගතිය, බොහොම ස්වාභාවිකව වැඩෙන ගතිය, හිත තියනවා බොහොම නිශ්ශබ්දව ඇතුලේ කතාව සමනය වෙලා අනේ ඇතුලේ කතාව සමනය වෙච්ච මනසකට යම් යම් වැටහිම් එනවා. එහෙමනම් අන්න යන ගමන හොඳයි. අති ගෞරවනීය ස්වාමින් වහන්ස මම අද උදේ සක්මන් භාවනාව කරන විට පතුල් වලටම සිත තබාගෙන සක්මන් කළෙමි. මම දකුණ ලෙස පටන්ගෙන ඊට පසු දෙපතුලේ ක්‍රියාකාරීත්වය දෙස බලා සිටියෙමි. පතුල බිම තබන විට මුළු පතුලම බිම වදී. ඒ සමග අනිත් කකුල ක්‍රමයෙන් විලුඹ ඉස්සී ඇඟිලි වලට බර එයි. අනිත් කකුල සම්පූර්ණයෙන් බිම තැබූ විට ශරීරයේ මුළු බර ඒ කකුලට මාරු වෙයි. මෙසේ වම් කකුලෙන් දකුණු කකුලට ශරීරයේ මුළු බර දෝරණය වන අයුරු මැනවින් දුටු වෙමි. අරමුණෙන් පිට නොගොස් හිත ඒ තුලම සෑහෙන වේලාවක් තබාගත හැකි විය. පර්යංකය පර්යංකයේදී ආශ්වාස ප්‍රස්වාසයට හිත තබාගෙන ඒ දෙස බලා සිටියෙමි. සුළු වේලාවක් යනතුරු ආශ්වාසයේ සිසිල් බවත් ප්‍රස්වාසයේ උණුසුම් බවත් නාස්පුඩු දෙකින්ම වාතයේ ඇතුළු වීම හා පිටවීම සිදුවන බවත් අද්දුටුවෙමි. ටික වේලාවකින් ආශ්වාස ප්‍රස්වාස දෙකම කිටි වී සිහින් වී සිත තැම්පත් විය. එහෙත් මූලික අරමුණ මතම හිත පිහිටා තිබුණ බවත් මම නිින්දේ නොවන බවත් හොඳින් දැනුනි. මේ తත්වයේ සෑහෙන වේලාවක් සිටි බව දනිමි. දැන් නැවත නැවත ඒ తත්වයට හා ඉන් ඔබ්බට යාමට ලොකු කැමැත්තක් ඇති වී තිබේ. ඉදිරි දියුණුව සඳහා ඔබ වහන්සේගේ දෙපා නමැද උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ හා උතුම් නිවනම ප්‍රාර්ථනා කරමි. දැන් සක්මන් භාවනාවේදී දැන් පොඩ්ඩක් තව ඉස්සරහට දාන්න. ඒ කියන්නේ දැන් සක්මන් භාවනාදී අර මොකද්ද බර මාරු වෙන එක තමයි දැන් බලලා තියෙන්නේ. ඊට අමතරව තව මොනවාද ඕකේ දැනගන්න පුළුවන් කියලා චුට්ටක් පරිශා කරලා බලන්න. මොකද ඔතන කියන්නේ කාර්යයන් කිහිපයක් සිද්ධ වෙනවා. කියන්නේ පොළොවට පාදයේ තද වෙද්දී යම් යම් දේවල් දැනෙනවා. ඊළඟට අනිත් පාදයෙන් මේ පාදයට බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ নানা ප්‍රකාර වැඩ කටයුතු රාශියක් තියෙනවා. අපිට පුළුවන් නම් මේ ගැන යම් උනන්දුවක් ඇති කරගන්න. සොයනාසුරුව මෙතන බලන්න අන්න හොඳට තව තව හිත එතන নিমগ্ন වෙනවා. එතන එතනම තියෙන විස්තර බලන්න ගන්නවා. ඉතින් ඒක ඊටාම් වටනවා. මොකද සම්පජඤ්ඤය වැඩෙන්න මේ විස්තර ටික බලන එක අත්‍යවශ්‍යයි. ඒක එතන එතන මේ විදිහට යන්න ඊළඟට පරයන්ක භාවනාවේදී අර වගේ දැන් හොඳට දැන් හිත තැම්පත් වෙනවා තැම්පත් වෙලා ඒ தත්ත්වය තුළ පවත්වන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙනකන් පොඩ්ඩක් තව තව ටිකක් ඉස්සරහට යන්න. කියන්නේ දැනටත් යම් පමණකට තියෙනවා. ඒ කියන්නේ අර මුලින්ම කෙනෙකුට කිව්වා වගේ ආනාපාන සතියෙන් යන ගමනේදී අපි කලබල වෙන්න නරකයි මේකෙදී එක පාට පොඩ්ඩක් හිත සකස් වුණ ගමනේ ගමනට නැත්නම් එක සකස් වෙච්ච පමණින් එහෙට මෙහෙට දාන්න. මොකද ආනාපාන සතියෙන්මත් යන්න පුළුවන් පාරක් තියෙනවා. Tamante ඒ පාර විවෘත වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් තව ටිකක් ඉවසිල්ලෙන් ඒ කියන්නේ ওই විදිහට හිත තැම්පත් වෙලා තියෙනවා. අපි කලබල නොවි නාසිකාග්‍රයේ ප්‍රදේශයේම හිත රඳවගෙන ඉන්නවා. හිත නින්දර වට ගන්නත් එපා. අලුතෙන් ආනාපානය රළු කරන්න යන්නත් එපා. වෙන අරමුණක් හඳුන්ලා දෙන්න යන්නත් එපා. නාසිකාග්‍රේ ගාව පොඩ්ඩක් රැඳිලා ඉන්න. මේ සමනය වෙච්ච ස්වභාවය තුළ ඉන්න. එහෙම ඉන්නකොට තමයි ආනාපාන සතියෙන් යන්න තියෙනවා නම් පාර ඒ පැත්තෙන් පාර විවෘත වෙනවා නම් අන්න ඒ යම් යම් ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. ඒ පහළ වුණාට පස්සේ Tamanට තේරෙනවා. ඒක ඉතින් ඊළඟ වார்த்தාවට එකතු කරන්න. එහෙම නැත්තම් ඔතනම නිකන් තමන්ට තේරෙනවා නම් නැවත නැවත ඔතෙන්ට එනවා දිගටම ඔහොම්මම ඉන්නවා එහාට යන්නේ නැහැ කියලා කාලයක් තිස්සේ කරනකොට තේරෙනවා නම් තමයි අපි පොඩ්ඩක් හරවන්න තියෙන්නේ. තව පොඩ්ඩක් ඔතන බහුලීකృత කරන්නයි තියෙන්නේ. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ඉරියව්වටම සිත යොමු වේ. ඉන්න බවට දැනෙන දැනීම් ඇති නැති තරම්ය මුල පටන් ගන්නා සෑම පර්යංකයකදීම හෝ ඉරියව්ව මාරු කරමින්ම පටන් ගන්නා සෑම පර්යංකයකදීම සියුම්ව දැනෙන දැනීම් සමගම නිින්ද ගොස් ඇති බව හෝ සිහිය පවත්වා ගැනීමට බැරි බවත් නිින්දක් ගොස් එකපාරටම ඉබේම අවදිවන විට ක්‍රමයෙන් පාද ප්‍රදේශ වලින් මතුවීගෙන එන වේදනාවන් තුල පමණක්ම සිහිය පවතී මේ වේදනාව වෙනස් වෙමින් පැවතින බවද සමහර වේලාවට පැවතිමින් තිබෙන බවද කයට වෙහෙසක් බවද දැනේ. පර්යංක 20ක් 30ක් පමණ මෙලෙසම හැම විටම සිදු වුනි. මෙම හැම අවස්ථාවකදීම පර්යංකයේ විනාඩි 15කට පමණ සීමා විය. තීක්ෂණ සතියකින් බලා සිටි බවද නොහැඟේ. ගරු ස්වාමින් වහන්ස නමුත් මේ ලියන අවසන් පර්යංක තුන තුලදී පමණ ඉක්මනින් පර්යංකයෙන් නොනැගිට කාලය ක්‍රමයෙන් පැයකට ආසන්නව සිටියෙමි. ඊයේ දින අවසන් පර්යංකය පැයකට ලංව සිටින විට සිදු වූ සිදුවීමක් නම් ක්‍රමයෙන් පහලින් පටන් ගන්නා වේදනාව උඩට පාවෙනවා වගේ ශරීරය තුලම කැරකී කැරකී අඩුවැඩි වෙමින් මතුවෙමින් පැවතෙමින් නැති වෙමින් සිතුවිලි එන බවත් දැනෙමින් පැයට ආසන්නව සිටියෙමි. කකුල් වලින් බෙල්ලෙන් කොන්දෙන් පුපුරා යන්න එන බවත් ඒ වේදනාව එන විට එම ස්ථානයේ පුපුරා යනවා නම් වේදනාව නැති වෙයිනේ කියන ආකාරයත් සිතටම දැනුනි. අද උදේ පර්යංකය සිටීමට කැමැත්තක් තිබුණත් ඉඳගත් විටම එපා වීමක් නිසා වරින් වර නැගිට්ටෙමි. ඔබ වහන්සේ ඊයේ දේශනා කළ ආකාරයට උද්දච්චයේ බව දැන් වැටහි. ශ්‍රද්ධාවත් වීරියත් අඩු බව දැනුනි. ධර්මයටම ගලපමින් සිහිය පවත්වන්න උත්සාහ කරමි. ස්වාමින් වහන්ස ඉඳ ගන්නකොට දැනෙන අසතියත් සහ තව දුරටත් හරිමඟ පෙන්වාමින් දෙන උපදෙස් ඉතා යහපත් යහපත් යටහත් පහත්ව බලාපොරොත්තු වෙමි. තින් සිදු වේවා. තෙරුවන් සරණයි. ඔව් ඒ කියන්නේ දැන් අන්තිමට කළා තියෙන එක තමයි අත්‍තරම් වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි පරයන්කේ ඉඳද්දී අපේ හිත නිදිමතකට හැරෙනවා නම් ඉතින් ඒක අපි හදා ගන්න ඕනේ. අපිට අපි මේක තේරුම් ගන්න ඕනේ මේක මේ නිදිමතකටද යන්නේ නැත්නම් අපි ආපු පාරේ ක්‍රමානුකූලව අරමුණ ගෙවී යාමක්ද සිද්ධ වෙන්නේ කියලා මේවා ඉතින් අපි තේරුම් ගන්න ඕනේ. ඇත්තටම අරමුණ ගෙවී යාමකදී අරමුණ සියුම් වීමකදීත් නිදිමතට එන්න පුළුවන්. එතෙන්දී ඉතින් අපි නිදිමත නැතිව අවදියෙන් එතෙන්දී ඉන්න පුළුවන් හැකියාව හදා ගන්න ඕනේ. දැන් මේ අන්තිමට වෙලා තියෙන එකේදී නම් හොඳට අවදියෙන් බලන් ඉඳලා තියෙනවා. ආනාපාන සතිය හොඳට සංසිඳුණාට පස්සේ මේ කායික වශයෙන් යම් යම් දේවල් දැන් පහළ වෙලා තියෙනවා. සංවේදනාවන් ඇති වෙලා තියෙනවා. ඒවත් හොඳට දැන් බලලා තියෙනවා. එතෙන්ට තමයි ඇත්තටම දාගන්න තියෙන්නේ. හින්දා පුළුවන් තරම් ඒ කියන්නේ කම්මැලි නොවි හිත නින්දර වටගන්නෙත් නැතුව මේ ලැබිච්ච කියන්නේ අවස්ථාවෙන් ඊශන සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න තමන් ඉතින් යම් කියන්නේ අපේ පැත්තෙන් යම් කිසි දායකත්වයක් දරන්න වෙනවා. කියන්නේ කය ඒ දේ කරන්නේ නැත්නම් හිත ඒ දේ කරන්නේ නැත්නම් අර ශ්‍රද්ධාව ඇති කරගෙන වීරය ඇති කරගෙන ඉතින් පොඩ්ඩක් ඉවසලා මේ යන අත මොකද්ද? වේදනානුපස්සනාව පැත්තටද යන්නේ නැත්නම් ධාතු ලක්ෂණ පැත්තටද මේ වෙන්න යන්නේ? ඒවා ඔක්කොම සමන වෙලා තියේදී දැන් මේ හිත දිහා බලන්න පුළුවන් මට්ටමක්ද ඇති වෙන්නේ. කියන්නේ කාලයක් අපිට කරනකොට හිත දිහා බලන්න පුළුවන් ශක්තියක් හැදෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ මේ දැන් මේ ශක්තිය නැහැ කියලා. දැන් මේ කාලයක් තිස්සේ කළා තියෙන නිසා සමහර වෙලාවට මේ දේවල් නොදැනුණාට මේ කයේ යම් යම් දේවල් නොදැනුණාට හිත දිහා බලන්න පුළුවන් මට්ටමක් තියෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් උනන්දුයෙන් හිත නින්දර වට ගන්න නැතුව ඉන්න එක තමයි ප්‍රධානම කාරණේ. අර මේ භාවනාව හරහා එන කම්මැලිකමක් නෙමෙයි මම මේ කියන්නේ. නිකං අර එපා වෙන ගතියක්. හිත තීන මිද්දට බර වෙන ගතියක්. ඒක තමන් වළක්වගෙන මේ කඩේම මේ තරණය කරන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පසුගිය දිනවල හුස්ම ඇතුළු වීම පිටවීම අරමුණු කොට භාවනා කළෙමි. ක්‍රමයෙන් හුස්ම සැහැල්ලු වී නොදැනෙන තරමට පත්විය. සිතට සතුටක්ද ඇතිවිය. දැන් භාවනාවට වාඩි වූ විට මාහට හුස්ම ඇතුළු වීම හා පිටවීම නොදැනේ. සිතට සතුටක්ද නැත, දුකක්ද නැත. සමහර විට ඇඟ සීතල වී යන බවක්, තවත් විටක රත්වන බවක් දැනේ. ඉදිරියට භාවනා කිරීමට භාවනා අරමුණු ලබා ගන්නා ආකාරය කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව වම දකුණ බලමින් භාවනා කරමි. එතන සිත තැම්පත් වේ. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමි. ඔව් දැන් කියන්නේ සක්මන ගැන මුලින් කියනවා නම් දැන් වම දකුණ කරගෙන යනකොට හොඳට දැන් ඒ අරමුණේ හිත තියෙනවා නම් බලන්න දැන් වම වම දකුණ කියන්නේ නැතුවත් මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා. මේ මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. පාදයේ පොළවේ වදිනවා. Tamanට හොඳට මේ වැදීම තේරෙනවා. දැන් වම කියලා කියන්නේ නැහැ. ඔන්න දකුණු පාදයේ වදිනවා දකුණ කියන්නේ නැහැ. හැබැයි හිත පිට යන්නෙත් නැහැ. අතීතයට දුවන්නෙත් නැහැ අනාගතයට දුවන්නෙත් නැහැ. මේ ස්පර්ශයත් එක්ක මේ වැදුන ස්වභාවයත් එක්ක හිතම ඉන්නවා. හිතම තමයි තැම්පත් වීමක් තියෙන්නේ. ඒ ඒ මට්ටමට ගන්න දැන් උත්සාහත් වෙන්න. අපි හිතමු ඕක කරන්න ගියා හරි ගියේ නැහැ ආයෙ හිත පිට යනවා. ආයෙත් වම දකුණ පටන් ගන්නවා. වම දකුණ කියලා ආයෙත් පොඩ්ඩක් ඉතින් හඳුන්ලා දෙනවා. ආයෙත් හැබැයි අතාරින්නේ නැහැ ආයෙත් පොඩ්ඩක් නවත්තලත් බලනවා. ටිකක් දුර හදාගත්තා ආයෙත් ඔන්න නවත්තලා බලනවා මේ දේ වම දකුණ කියන්නේ නැතුව හදන්න පුළුවන්ද? පවත්වන්න පුළුවන්ද? මේ තැම්පත් වීම දිගට කරගෙන යන්න පුළුවන්ද? ඒ මට්ටමට ආවනම් තමයි ඊට ඉන ඊළඟ මට්ටමට යන්න පුළුවන්. ඊළඟ පියවරට යන්න පුළුවන්. ඊළඟට මේ පරයන්ක භාවනාවේදී තව ටිකක් හුස්ම රැල්ල දිහා බලන්න. ඒ කියන්නේ අපි හුස්ම රැල්ලේ නිකන් ඔහෙ පොඩ්ඩක් නිකන් ආස්වාසයක් ප්‍රස්වාසයක් දැක්කාය කියලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තව ටිකක් මේකේ විස්තර දකිනාසුලුව බලන්න. කියන්නේ මේ හුස්ම ටික හැම හුස්ම රැල්ලක්ම එකම නාස්පුඩුවකින්ද යන්නේ. නැත්නම් අනිත් නාස්පුඩුවිනුත් යනවද? පිට වෙද්දිත් ඒ ආපු එකෙන්මද යන්නේ. නැත්නම් දෙකෙන්මද යන්නේ. අන්න එන එකේදී සාමාන්‍යයෙන් සිසිලතද දැනෙන්නේ උණුසුමද දැනෙන්නේ. යද්දි කොහොමද දැනෙන්නේ? ආස්වාසය ප්‍රස්වාසය තමන් වෙන් කරගන්නේ කොහොමද? ඔය වගේ පොඩ්ඩක් මේකට තව ටිකක් දාන්න මේ තොරතුරු ටිකක් මෙන්න මේ තොරතුරු ටික මට ගන්න බැරිද? මම මේ ඉඟි ටිකක් දුන්නේ මේ තොරතුරු ටිකත් මේ කරන මේ කරන මේ කාර්යයේදී මට උකහා ගන්න පුළුවන්ද මේකෙන් හොයා ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් සොයනාසුලුව බලන්න. අපි ඒ ඒ පැත්තට දාන්න නැතුව නිකාම ඔය හුස්ම දිහා බලන් ඉන්න හිටියොත් හුඟක්ම අර හිතේ සමාධි පැත්තකට විතරයි හැදෙන්නේ. මේ සම්පජඤ්ඤේ පැත්තක් ප්‍රඥා පැත්තක් අවදි වෙන්නේ නැහැ. නිකාම් ටිකක් අර හිත ඔහේ තියනවා. හැබැයි සොයන ගතිය මදි. ධම්මවිචේ පැත්ත මදි. අපි නිකන් ඔහේ යනවා. දැන් පොඩ්ඩක් අර එතන හිත එකඟ වුණා නම් දැන් හුස්ම රැල්ලත් එක්කම ඉන්න ගතිය තියෙනවා නම් දැන් එයාගේ ලක්ෂණ ටිකක් විස්තර ටිකක් හොයන්න උත්සාහත් වෙන්න. අවසන් ප්‍රශ්නය ස්වාමින් වහන්සේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස ධර්ම දේශනාව ඇසුරෙනි පර්යංකයේ ඉන්නා විට සමාධිය ඇවිත් ඒ සමගම ආපහු යනවා හැබැයි කිසියම් මතක සටහනක් තබනවා ඒ මතක සටහනට වරහන් තුල සිදුවීමට ඇලෙනවා ඒ මොහොතේ තියෙන්නේ මිත්‍යා සමාධියක්ද? එය මායාවේ වැඩක් ලෙස නිරීක්ෂණය වෙනවා. ඊතා ඉක්මනින් නැවත ඇතිවීම නැතිවීම බලන්න පටන් ගන්නවා. එවිට ඉන්නේ සම්මා සතියේද ඒ මග ඔස්සේම යනවා. ඉන්ද්‍රිය ධර්ම පහ අතර අඩු වැඩි බවක් දැනෙන්නෙත් නැහැ. සමාධි කියලා සම්පූර්ණයෙන් කියන්නත් බෑ. ධර්ම අවවාද ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔව් ඉතින් ඉන්ද්‍රිය ධර්ම පැත්තෙන් නම් කියන්න තියෙන්නේ කියන්නේ අපිට සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම පහක් පෙන්නනවා. මේවා සමබර කිරීමක් අතරම භාවනාව ඇතුළේදී කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මුලදී අපි වීරයෙන් යනවා, ශ්‍රද්ධාවෙන් යනවා. නමුත් හිතේ සමාධි පැත්ත වැඩිගෙන එනකොට අපි වීරය අඩු කළේ නැත්නම් සමාධිය යන්නේ නැහැ ඉස්සරහට. ඒක තනිකරම ප්‍රායෝගිකව භාවනාව ඇතුළේදී කෙරෙන්න ඕනේ. අපි තේරුම් අරගෙන යන්න ඕනේ දැන් ඔන්න හිත කලින් තරම් පිට දුවන්නේ නැහැ. හිත දැන් අරමුණ තුලම ඉන්න ගතියක් තියෙනවා. දැන් හැබැයි ඒ තරමටම අපි අරමුණ හිර කරගෙන හිටියොත්, බල කරගෙන හිටියොත් ඉස්සරහට යන්නෙත් නැහැ. එතකොට තමයි අර කියන්නේ අතිපත්ක හිතං වීරං උද්දච්චානුපතිතං මේ කියන්නේ ඕන්ට වඩා අපි යොදන වීරය අවශ්‍ය පමණක් නෙමෙයි දැන් තියෙන්නේ. කියන්නේ දැන් හිත দমনය වෙලා තියෙන්නේ. හිත සංසිඳලා තියෙන්නේ ඒත් අපි අනවශ්‍ය දෙයට වීරය කරනවා. එතකොට අන්න හිත විසිරෙන්න ගන්නවා. එතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ යන්න රටාව දැක්කා ක්‍රමානුකූලව හිත দমনය වෙගෙන ආවා. හිත පිට යන ගතිය ක්‍රමානුකූලව අඩු වෙගෙන ආවා. දැන් ඔන්න එයා සමනය වෙලා ඉන්නවා. දැන් ඉතින් වැඩි දඟලන්න ඕනේ නැහැ. වැඩි වීරය කරන්න ඕනේ දැන් පොඩ්ඩක් අත අයින් කරන්න ඕනේ. පොඩ්ඩක් අයින්ට වෙලා බලන්න ඕනේ දැන් මොකද්ද කොහොමද දැන් මෙයා හැසිරෙන්නේ. ඒ තුල තමයි යා ඒ අපේ අති අත අයින් කරාම අපි යොදන වීරයත් අඩු කළා හිතට නිදැල්ලේ දැන් නැත්තම් නිදැල්ලේ කියනට වඩා નિરાයාසයෙන් දැන් යන ගමනට ඉඩ දුන්නාම අන්න යා තව ගැඹුරකට යන්න පුළුවන්. තව සියුම් වීමකට, තව තීව්‍ර වීමකට යන්න පුළුවන්. ඉතින් අන්න වගේ අර ඉන්ද්‍රිය ධර්මයන් ගැන එකක් ඔය සමාධියයි වීරය අතර තියෙන ස්වභාවය. ඊළඟට ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි අතර තියෙන සම්බන්ධය. මොකද අපි ඕන්ට වඩා ප්‍රඥා පැත්තම දාගෙන ගියොත් එහෙම ශ්‍රද්ධාව අඩු වුණොත් වෙන පැතිවලට යන්න පුළුවන්. ශ්‍රද්ධාව මදි වුණොත් මේක පොඩ්ඩක් බැලුවා හරියන්නේ නැහැ අතහැරලා දාන ගතියක් එනවා. නමුත් මේ දෙකම තියෙනවා නම් ඒ කියන්නේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ මේක තාම ප්‍රතිඵල නොලැබුණත් මේක අනිවාර්යෙන් ලැබේවි. බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා. කියලා අර ඒ ශ්‍රද්ධාවක් හදාගෙන අපි යනවනම් අන්න ඉස්සරහට යන ගමනක් තියෙනවා. අ මන්ද පිළිතුරු ප්‍රමාණවත්ද කියලා නැත්නම් ඉතින් තව ඉස්සරහට කතා කරන්න පුළුවන් මම හිතනවා ප්‍රමාණවත් කියලා. හොඳයි අපි පැය එකමාරක් විතර වගේ කතා කරලා තියෙනවා. වෙන කාටවත් විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි ධර්ම සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. හොඳයි කාටවත් වෙන දැවෙන ප්‍රශ්න මුකුත් නැහැ. ඔක්කොටම සියල්ල තේරලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි ධර්ම සාකච්ඡා මේ පරයන්කේ ඉඳදී ආනාපාන කරනකොට අර හුස්ම රැල්ලට හිත අරගෙන යනකොට ඉස්සෙල්ලම ටිකක් අමාරුවෙන් වගේ ඊට පස්සේ එන්න එන්න කෙටි වෙනවා කෙටි වෙලා එහෙමම නිකන් අත් දැනෙන්නේ නැහැ. ඇඟ දැනෙන්නේ නැතුව යනවා. ඒ ඒ වෙලට ආයි මං මේ ආයි ආනාපාන සතියේටම ආයි හිත යොමු කරගන්නවා දැන් හිතලම ඔව් එතෙන්දී කියන්නේ අරමුණ ගොරෝසු කරන්න යන්න නම් එපා. කියන්නේ දැන් අරමුණ සියුම් වේගනේ යන්නේ අරමුණ සියුම් වේගනේ යෑම හරහා තමයි මේ වගේ කය සංසිඳෙන්න ගන්න. නිකන් ඔකට සාමාන්‍යයෙන් කියන කාය පස්සද්ධිය කියලා. කියන්නේ කය සැහැල්ලු වෙන්න ගන්නවා. කය නොදැනී යන ස්වභාවයක් එන්න පුළුවන්. එතෙන්දී ඔන්න බය වෙලා මේ මොකද්ද වෙන්නේ කියලා බය වුණොත් එහෙම ආයේ අරක රළු වෙන්න ගන්නවා. දැන් මේක බොහොම සියුම් වේගන පියවරෙන් පියවර අඩු වේගන යන්නේ. හොඳට මුලින් දැනුණා. අපි ඒක දැක්කා දැකීම හරහා දැන් ඒක සියුම් වෙනවා. සියුම් වෙන අතරේදී ඔන්න කයත් නිකන් අර කලින් තිබිච්ච තද ගතිය මුකුත් නැහැ. කියන හිතන්න නිකන් කලින් වේදනාවල් නහර මේ තිබුණා. ඒවත් දැන් සමනය වෙලා. බොහොම නිකන් සුන්දර පැත්තකට එනවා. එතෙන්දී ආයේ මේක මේ කියන්නේ රළු කරගන්න යන්න එපා. මේ ඊයේ භාවනා කරද්දි වේදනාවට කකුල වේදනාවට හිත යොමු කරගෙනම ඉන්නකොට දැඩි වේදනාවක් කියලා නිකන් මේ මේ වේදනාව වැඩිම කමට මෙහෙම පුපුරලා ගිහිල්ලා විසිරිලා යනවා වගේ දැනුණා. ඉතින් මම ආපහු වේදනාවට හිත යොමු කරන්නේ නැතුව ආපහු ආනාපාන සතියට ආවා. අද මම සක්මන් කරලි වෙලා භාවනාවට ඉඳගත්තා. දැන් හුස්ම රැල්ල ගැන මේ භාවනාව යොමු කරගෙන ඉන්නකොට මේ මට දැන් ඇස් දෙක වහගෙන ඇස් දෙකේ අර මේ අර ඇස් වැහුවාම මේ අර මස් වගේ එහෙම මේ වෙලා විසිරලා තිබ්බේ මෙහෙම ඇකිලිලා ඇකිලිලා යනවා වගේ දැනුණා. ඒ කියන්නේ මේ මේ S වලද S වල නෙමෙයි අර උඩ පිහාටුව දැන් මේ S උඩ හරියේ මේ දැන් ඇස් වැහුවාම නිකන් මෙහෙම පේන ගතියක් එනවනේ. මෙහෙම ඉතින් මං දෙපාරක් තුන් පාරක් ආපහු ආනාපාන සතියට මා හිත යොමු කරගත්ත ආයි පේන්නේ ඒකමයි. එකක් තමයි අර මේ වේදනාවට ගියා කියලා කිව්වේ. වේදනාව ගිහිලා බැලුවේ කියලා කිව්වේ. يعني අපිට සමහර වෙලාවට يعني හොඳට හිත කියන්නේ ආනාපාන සතිය හරහා හිතන්න හොඳට සමනේ වුණා. හොඳට හිත එකඟ වුණා. එකඟ වුණත් එක්කම ඒ தત્ත්වේ පවත්වන්නත් පුළුවන් නම් ඒ වගේමයි ඉබේටම වගේ වේදනාවකුත් මතුවෙලා තියෙනවා නම් හිතත් එතෙන්ට යැවෙනවා නම් පොට්ටක් බලන්න වැරද්දක් නැහැ. ඒ අපිට යන පාරක් නේ විවෘත වෙන්නේ. ඒ ආනාපාන සතියේ වඩනකොට ඔන්න වේදනාවන පස්සන පැත්තක් විවෘත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ ඒ කියන්නේ එක පාටම යන්නත් එපා. ඒ කියන්නේ අපි තුමු වාඩි වෙනකොටම වේදනාව තියෙනවා. ඒකෙදි එකපාරට ගිහිලා තේරුමක් නැහැ. මොකද දැන් තාම අපි හැදිච්ච හිතක් නැහැනේ. එකඟ වෙච්ච හිතක් නැහැ. සතිමත් භාවයේ මදි තා. සමාධිමත් භාවයේ මදි. ඒතකොට එකපාරට යන්න එපා. පොඩ්ඩක් ආනාපාන සතිය ඉස්සරහට යන්න ඕනේ. එතන ටිකක් දුරට ගියාට පස්සේ හිතන්න දැන් ඔන්න Tamanට මුලින් විස්තර ටික තේරෙන ඕන. කෙටි වේගෙන ගියා, සමනේ වේගෙන ගියා. දැන් ඔය පීවර ටික පහු වේගෙන යන බව Tamanට තේරෙනවනේ. කියලා ඔන්න දැන් සමනේ වෙලා ඉන්න ඉන්නවා. සමහරවිට ඉන්නකොට ඔන්න වේදනාවක් මතුවෙනවා. ඒ කියන්නේ අන්න මේ පැත්තෙන් පාරක් විවෘතව. එතනට දාන්න පුළුවන්. ඊළඟට ඔය මේ කියන්නේ ඔය ඇහි ඇති වෙන මේකත් ඔය වේදනාවේම ස්වභාවයක්. ඉතින් දැන් ඔය ඇහි කනේ කියලා වෙනස්කම් නැහැ. කියන්නේ මුළු කයම වළංගු වෙනවා. දැන් අපි ආනාපාන සතියෙන් හොඳට හිත එකඟ කරගත්තා. එකඟ කරගත්තට පස්සේ මේ කයේ අමුතුම විදිහේ වේදනාවක් එන්න පුළුවන්. ඒක එක තැනක් කියලා නැහැ. කියන්නේ මේක අපිට පාලනයකුත් නැහැ. අපිට තියෙන්නේ මේ කොහේ වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි තම දැන් ඊයේ ඇති උනේ ඔන්න ධනහිස්සේ. අපි ඒක බාරගත්තා. අද ඇහි ඇතුණාම අපි බාරගන්නේ නැත්තම් ඒක වැරදි. එතකොට ස්වාමීන් වහන්සේ ඒ දිහාම බලාගෙන ඒ කියන්නේ ඒ පැත්ත හැදෙනවා නම් ඒ දිහා බලන්න. කිසි වැරද්දක් නැහැ. ඔව් ස්වාමීන් වහන්සේ මේ මීට කලින් මේ අර කිසිම දෙයක් නැති ස්වභාවයේ ඉන්නකොට මම ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ එපා එපා ඒ පැත්ත නෙමෙයි ආයානාපාන සතියට යන්න කියලා. ඔව් නෑ මෙහෙමයි. ඒකේ පැති කීපයක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් දැන් අර මම එක මෑණි කෙනෙකුට කිව්වේ එයා දැන් ඔන්න පිම්බිම හැකිනීම භාවනාව කරනවා. ඒක ටික සමනය වෙනවා. ඔන්න තව තව වේදනා මතුවෙනවා. ඒවත් සමනය වෙනවා. ඊට පස්සේ හිත හිත දිහත් බලනවා. සිතුවිලිත් දැන් එනවා. ඒවත් සමනය වෙනවා. ඊට පස්සේනේ අර මුකුත් නැති ස්වභාවයට යන්නේ. එතන තියෙනවා ආපු ගමනක්. එතන තියෙනවා විපස්සනාව හරහා ආපු ගමනක් තියෙනවා. ඒ එක පැත්තක්. එතෙන්දී අර මුකුත් නොදැනෙන තැනට ගියා නම් මුකුත් නොකර ඉඳීම කියන එක ඒක තමයි එතන කමටහන වෙන්නේ. නමුත් මෙතන ආරම්භක මට්ටමේදීත් ඒ වගේ ස්වභාවයක් දැනෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ඒ වෙලා තියෙන්නේ. එතෙන්ද වෙලා තියෙන වෙන පැත්තක්. නෑ ස්වාමීන් වහන්සේ අර ඒ අර එහෙම කිසි දෙයක් නොදැනී තිබ්බ අවස්ථාව අර එහෙම ආව මාර්ගයක් තිබ්බා තිබිලා එහෙම අවස්ථාවක් ආවහම ඇහුවාම දැන් ඊළඟට මොකද කරන්න කියලා තමයි මට අර වගේ උත්තරයක් හම්බ වුනේ. හරි. ඉතින් ඒ හින්දා දැන් එහෙම තමයි ආයෙත් වෙන අරමුණකට දැම්මත් ලොකු හානියක් වෙන්නේ නැහැ. හැබැයි මේ අරමුණේ යම්කිසි ගෙවීමක් කරා මේක ත්‍රිලක්ෂණයේ වැටහීමක් කරා ආය අතෙන්ටම යන්න ඕනේ හැබැයි. කියන්නේ යම් අවස්ථාවක Taman තේරුම් ගන්න ඕනේ. කියන්නේ අපි විවිධාකාර අරමුණු පාවිච්චි කරනවා. අපි තුමු ආනාපානය වෙන්න පුළුවන්, හිත චිත්තානුපසනාවක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්. කොහෙවත් කොහේ එකක් ගියත් ක්‍රමානුකූලව මේකේ ත්‍රිලක්ෂණයක් වැටහුණා නම් අන්තිමට අපේ හිත ඒ අරමුණ අත්හරින්න ඕනේ. ක්‍රමානුකූලව ගියා නම් එහෙම එහෙම තාම يعني එකපාරට වෙන එකක් නෙවෙයි මම කියන්නේ ලොකු දීර්ඝ ගමනක් මම මේ කියන්නේ තප්පරෙන් කියලා දැම්මට මේ ලොකු වැඩක් විතර තියෙනවා. ඒ කියන්නේ මේක දවසෙන් දෙකෙන් වෙන එකක් නන් නෙමෙයි. <laughs> මේ සක්මනේදී මේ ටිකක් එහෙම අර හැම දැනීමක්ම දැනි දැනි එහෙම යනවා යනකොට අර ටික වෙලාවක් යනකොට දැන් ඊයේ අර සත්තුටුම ඒ කියන්නේ තිය තබන අඩියක් පාසා නිකන් ස්පර්ශය හොඳට දැනෙනවා. ප්‍රීතියක් එනවාද? ප්‍රීතිය. හරි හරි. ප්‍රශ්නයක් නැහැ. ප්‍රීතියේ ඒ ඉතින් මට හිතුනේ ස්වාමීන් වහන්සේ එතකොට දැන් මේක ඒ ප්‍රීතියෙම යන් එහෙම ගැටලුවක් නැද්ද කියලා එහෙම නෑ මෙහෙමයි. ඒ කියන්නේ ප්‍රීතිය ප්‍රීතිය වශයෙන් හඳුනා ගන්නවා. දැන් අපි ඕක ඉල්ලන්න ගියොත් ආ මේක මගේ ප්‍රීතිය මට තමයි දැනෙන්නේ අනිත් අයට නැහැ කියලා වහිතන්න ගියොත් වැරදි. එතෙන්දී අර ඕක එතෙන් තනිකර ආනාපාන සතියෙම පැත්තෙන් යනකොට බුදුරජාණන් වහන්සේ ඕක විස්තර කරනවා. පීතිපටි සංවේදී අස්සසිස්සාමිති සික්කති. සුඛපටි සංවේදී අස්සසිස්සාමිති සික්කති. ওই විදිහට පැති පෙන්නනවා. ඒ කියන්නේ ක්‍රමානුකූලව කායනුපස්සනාව වැඩුණා. ඒකේ යම් පරිණත භාවයක් කරහා ඔන්න දැන් කයේ ප්‍රීතියක් හටගන්නවා. හිතේ හොඳට එකඟ වුණා. දැන් දැන් කය පිනා යනවා. නිකන් රැලි රැලි ඇවිල්ලා යනවා වගේ. නිකන් පා වෙනවා වගේ දැනෙනවා. සෛලයක් පාසා වගේ නිකන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න නැහැ. ඒකට අර ඇලෙන්නේ නැතුව මේකත් තව එක වේදනාවක් වේදනාවක ස්වභාවයක් විතරයි. වේදනාවේ පැති තුනක් පෙන්වනවානේ. සැප වේදනාව තියෙන්න පුළුවන්, දුක් වේදනාව තියෙන්න පුළුවන්, මේ උපේක්ෂා වේදනාව තියෙන්න පුළුවන්. දැන් මේ සැප වේදනාව කියලා තියෙන්නේ. මේකත් හැබැයි මගේ නෙමෙයි. කොයි වෙලාවෙ නැති වෙනවද දන්නේ මම එන්න කිව්වෙත් නැහැ. ඔන්න දැන් එයා ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඉතින් මම එයා ආව විදිහට දැන් ආගන්තුකෙක් ආවා වගේ මම බලනවා පොඩ්ඩක් පැත්තකට දැන් එයා මොකද කරන්නේ? මෙයා මොන මොන විදිහට හැදිරෙන්නේ? දැන් අපි හිතන්න මේ දන්නේ නැති කෙනෙක් ආවා කියලා. අපිට පරීක්ෂාකාරී වෙනවනේ. මෙයා මොන මොන දේවල්ද කරන්නේ? මෙයා ගෙවල් ගෙතර තියෙන දේවල් හොරකෙන් හොරෙන් අරන් යන්න යනවද? නැත්නම් මෙයා හොඳ මිනිස්සෙක් නම් මේ කීයක් හරි තියලා යන්නද බලන්නේ. <laughs> ඉතින් අපි බලනවානේ. <laughs> ඒ වගේ මොනාද මෙයා කරන්නේ? මොන විදිහද මෙයා හැසිරෙන්නේ කියලා තමයි බලන්න තියෙන්නේ. කියන්නේ ප්‍රීතිය ප්‍රීතිය වශයෙන් තේරුම් ගන්න ඕනේ මේක මගේ ප්‍රීතියක්වත් මගේ සතුටක්වත් මේක තව පවත්විය යුතු තව මට ඕන කාලයක් පවත්වන්න පුළුවන් කියන හැඟීමක්වත් නෙමෙයි සම්පූර්ණයෙන් මේකෙන් අයින් වෙලා මෙයා කොහොමද හැසිරෙන්නේ? එයාට කැමති විදිහට හැසිරෙන්න දීලා අපි බොහොම මධ්‍යස්තව බලනවා. එහෙමනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ දෙක කරන්න. ඒ කියන්නේ ආයෝකට බාධා කරන්නත් එපා. යන විදිහ හොඳටම හොඳයි. අර එකම දේ අපි සාමාන්‍යයෙන් දුක දුක් අරමුණක් ආවනම් දුක් වේදනාවක් ආවනම් අපි ඕකෙන් අයින් වෙලා බලන ගතියක් තියෙනවා. හැබැයි සැප වේදනාවක් ආවම අපි ඕකට ඇලෙනවා. ග්‍රහණය කරනවා. මගේ කරගන්නවා. ඒකත් අපි මගේ කරගන්නේ නැතුව මේකත් වේදනාවක් පමණයි. කියලා අන්න අපිට ඒකිනුත් අයින් වෙලා බලන්න පුළුවන් නම් හොඳටම හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මේ ගැටලුව දැන් කාලයක් තිස්සේ තියෙන මම හිතන්නේ ඔබ වහන්සේ එක්ක සාකච්ඡා කරලා තියෙන මට ඔබ වහන්සේ මේ අවුරුද්ද මුලම මට උපදෙස් දුන්නා මේ ජීවිතේම භාවනාවක් කරගන්න කියලා. ඔව්. ඉතින් මට <laughs> මම ඒක හුඟා කල්පනා කර මට පොතකුත් එවලා තිබුණා. ඒ වුණාට මට ඒක මම ඒක කරන්න ගියාට මම නිකන් ගෙදර නිකන් පස්තියාදු ඉන්න වගේ මට හිතෙන්නේ. <laughs> කිසි දෙයක් කරන්නේ නැහැ. මම තමයිලාට හිතන මං උදේට බුදුන් වඳිනවා, එන්දෑවට බුදුන් වඳිනවා. එච්චරයි එච්චරක් විතරක් වගේ මට තේරෙන්නේ. ඉතින් මේ මට නිකන් හරි හිතට මේ නිකන් පශ්චාත්තාවයක් නිතරම ඇති වෙනවා. අපි බලමු. ඔය ඔය ඔය මේ ඔය මාතෘකා අපි ගමු ධර්ම ධර්ම දේශනාවට. ධර්ම දේශනාවදී අපි විස්තර කරන්න ගමු. මොකද ඒ කියන්නේ වචනෙන් දෙකෙන් කියන්න අමාරුයි. ඒ කියන්නේ එක එක කියන්නේ මට්ටම් වලට එනවනේ භාවනාවේදී. එතකොට අපි ඔතෙන්දී කියන්නේ අපි තේරුම් ගත්තේ නැත්නම් අපි නැවත නැවත වෙන වෙන දේවල් කරනවා. අපි ආයි ආයි මුලට මුලට යනවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ ටිකෙන් ටික ටිකෙන් ටික හිත හැදෙන්න හැදෙන්න එහාට එහාට එහාට යන රටාව අපිම තේරුම් ගන්න ඕනේ. මම ඊට පස්සේ නැවත නැවතත් මේ ආනාපාන සති භාවනාව නැවත නැවතත් කරාම නැවතත් අර නින්දටම නින්දටම යනවා. නමුත් සක්මන කරනකොට මට හොඳට වැටහෙනවා. ඒක තමයි. මේ කියන්නේ සක්මනේදී ඔක්කොම අනිත්‍ය වැටහෙනවා මේ මේ රූප කලාප වැඩ කරන හැටි ඔක්කොම මට සක්මනේ තේරෙනවා. ඒක ගිහිල්ලා ඊට පස්සේ මේ පරියංගිට වාඩුණාම මට මම යන්නේ අර පුරුදු තැනටමයි. ඒක තමයි මට එතනින් ගොඩ එන තමයි මේ <laughs> තේරෙන්නේ නැත්තේ මොකද කරන්නේ කියලා. අපි බලමු අද නම් පොඩ්ඩක් වෙලාව මදි. ඕක දීර්ඝ කතා කරන වෙලාව මදි. අපි ඊළඟ දවසක බලමු. නැත්තම් බලමු ධර්ම දේශනාවලදී ඕක මේ ආමන්ත්‍රණය කරන්න. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි අද අපි ටිකක් වැඩිපුර මේ කාල වේලාවත් අරන් තිනවා. ඉතින් මේ බොහෝ දෙනෙක් සක්‍රියව සහභාගී වුණා. එහෙනම් අපි නැවතත් සවස් 5ට ධර්ම දේශනාවාරයත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.